අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 93 වෙනි භාවනා වැඩපිළිවෙලේ දෙවැනි දවසේ ධර්ම දේශනාවලියේ දෙවැනි ධර්ම දේශනාව සම්මත වර්ෂයෙන් 2015 අප්‍රේල් මාසේ අද 7 වෙනිදා. ඒ නිසා ධර්ම දේශනාවට සීලුම් දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ජානීය නුකෝ ආවුසෝ උපවාන භික්ඛු පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ එවං සුසමාරද්දං මේ සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්ත තීති අවසරයි සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ භාවනා මේ ධර්ම දේශනාවේ මුලදී ඉඩ පාසුකමක් එහෙම නැත්නම් අවසරයක් ලබා ගත්තා. ඇයි මෙහෙම ධර්ම දේශනාවක් අපි පවත්වන්නේ? දෙක ඒ ධර්ම දේශනාවන් දේශනාවලියක් විදියට එකම පිරිසක් නැවත නැවත හමු වෙන නිසා පවත්න්නේයි කියලා ඊට පස්සේ තුන්වෙනි වසයෙන් ඒ සඳහා ඉදිරිපත් කරගත්තේ සූත්‍ර පිටකයේ සංයුත නිකායේ මහා වග්ගයට අයිති උපවාන සූත්‍රයේ බවත් ඒ උපවාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කෙරෙන්නේ බොජ්ජංග ධර්ම හත බවත් අපි මතක් කරගත්තා. එතකොට මේ බොජ්ජංග වගේ භාවනා ඉහළ මට්ටමක ධර්මතාවයක් අපි මේ දවස් දෙක තුන හතරේ භාවනාවකට අරගෙන ආධුනිකයන්ට ඒකෙන් මතුවෙන්න ඉඩ තියෙනවා කියන ඉඩ තියෙයි කියලා හිතන්න පුළුවන් ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ඒ බොජ්ජංග ධර්ම බොජ්ජංග මට්ටමටපත් වෙන්න ඉස්සර වෙලා ඒක සකස් වෙන ආකාරය පෙළ ගැහෙන ආකාරය එකම මේ සූත්‍ර පාඨයට කිට්ටු කරන්නයි අපි උපක්‍රමයේ වශයෙන් ගත්තේ. ඒ වාගේම පිරිස දැනුවත් වෙන්න ඕන නැත්නම් දැනුවත් කළා. මේ බොජ්ජංග ධර්ම වල පළවෙනි වූ සති සම්බොජ්ජංගේ අපි 92 වෙනි භාවනා වැඩමුළුවට මාතෘකා කළා. අපි ඊට පස්සේ තියෙන ධම්ම විචය කියන සම්බොජ්ජංගයයි මේ 93 වෙනි භාවනා වැඩමුළුවට ගන්න කියලා. නමුත් මේවා හේතුඵල ධර්ම නිසා ධම්ම විචය සම්බොජ්ජංගයක් පහළ වෙන්න බෑ සති සම්බොජ්ජංගය පිළිබඳව මූලික සකස් කිරීමක් අවබෝධයක් අර්ථකතනකින් තොරව. ඒක නිසා මේ ධර්මදේශනා මාලාවට නිතරම ඒ කලින් තිබ්බ කලින් කරන ලද වැඩමුළුවට සම්බන්ධ වෙච්ච කරුණු නැවත නැවතත් අවස්සන්න සිද්ධ වෙනවා. ඒවා මේවට පීඨාදාර කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට මේ බොජ්ජංගයක් විදියට ධම්ම විචය කොහොමද සති සම්බොජ්ජංගයත් එක්ක සම්බන්ධකම් පවත්න්නේ ඒ වගේම යෝගාවචර ජීවිතයක් ගත කරන අපි කොහොමද සතියේ කෘත්‍යය සහ ධම්මවිචේ කෘත්‍යය ඒවා අපිට කර දෙන වැඩේ වෙන් කරලා හඳුනාගන්නේ ඒ විදිහට සෞඛ්‍ය සම්පන්න විදිහට මේ ධම්මවිචේ වැඩෙනකොට බොජ්ජංග මට්ටමට වැඩෙනකොට කොහොමද අපි ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්නේ? දැන් මේ හරි දැන් මේක තමයි මේ මෙතේ කල්ුනේ දැන් තමයි යොන්න මට වැටුනේ කියලා ඒ පෙරමග ලකුණු එහෙම නැත්නම් පුබ්බ නිමිත්ත කොහොමද යෝගාවචරය කඳුරගන්නේ කියලා. ඉතින් ඇත්තට මේ කාණ හුඟා ගැඹුරු. ඒක ඔය හිතන තරම් ලේසි නෑ. නමුත් මේ ක්‍රමේ විතරයි තියෙන්නේ. ඊට අමතරව වෙන මොනම ක්‍රමයකින්වත් අපට මේ වගේ දෙයක් රංකිරිකාට කහ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපටත් මේක බැරි නම් නිකන් හිතාගන්න බණ භාවනා නොකරන අනෙකුත් බෞද්ධයන් පිළිබඳව අපි කොහොමද හිතන්නේ? බණ භාවනා නෙවෙයි බෞද්ධවත් නොන බොහෝ ජනතාව කොහොමද හිතන්නේ? බෞද්ධවත් නෙවෙන බණ භාවනාත් නොකරන අනිත් ත්‍රිසංසත්තු කොහොමද හිතන්නේ? අපි ඔක්කොම එකට සංසාරේ දුක් විඳින જાතියක්. මේ දන්නේ නැහැ කියලා හෝ වටහා ගන්න ශක්තියක් නැහැ කියලා දුකේ වෙනසක් නැහැ. යනෝ බලනකොට අපි මේ දුෂ්කර කෘත්‍යයකට උරදීලායේදී කටයුතු කරන එකම වැඳිය යුත්තක් පිළිය යුත්තක්. මේ සාමාන්‍ය වැඳිය යුත්තක් පිළිය යුත්තක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් පවා වැඳුම් පිදුම් කරන දෙයක්. ඉතින් අන්නේ මහා වැදගත් පෙරහැරකයි අපි මේ කොටස් කාර්යෝ බාටපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ පුංචි සෝච්චමක් තියෙන දැනුමින් අපි කොහොමද ඒකේ සමාජිකත්වයේ ගන්න කියන එක ගැඹුරුමයි. ඒක පිටිබඳව මම අව탁සීරු කරන්නේත් නැහැ. නමුත් මේ වචන කතා කරන්නේ බය කරන්න නෙවෙයි. මතක් කරන්නේ ඒ බවට ඒ ඒ වගේ ගැඹුරු දෙයකට අපි මේ උරදීලායේදී කටයුතු කරනවා කියලා කන යොමාගෙන හිතනමාගෙන මේ ටික අහගත්තොත් තමන් බණ භාවනා කරන වෙලාව ඒක ක්‍රියාවත් කළොත් මේ දෙක යම් වෙලාවක එක සමவாயයට යෙදුනොත් මේ Nissan වලට ආපු මනුස්සයා නෙවෙයි ආපහු යන්නේ. ඒක විතරක් මට සහතික කරලා කියන්න පුළුවන්. මේක වැටහුනොත්, ගැළපුණොත් එන කෙනා නෙවෙයි යන්නේ. අඩු ගන්න එක පර්යංකයකට වුණත් මේ කියන දේ වටහා ගත්තොත් නැගිටිනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා හැබෑ වෙනසක ආරම්භයක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ පූර්විකාවක් හඳුනා දීමකට පස්සේ අපි ධම්ම විචය කියන නැත්නම් විචක්ෂණ ඥාන විසුතුරුකට දැක්වීම පතුරු ගහලා බැලීම බෙදා දැක්වීම මීමන්සන නුවණ විචාර බුද්ධිය ධම්ම විචය ලස්සන නම් රාශියක් බුදුරජාණන් වහන්සේ අපිට අඳුන්ලා දීලා තියෙනවා මේ මනසේ මුල් ගැන්විලා තියෙන කොටසක් මෙන්න මේක ක්‍රියාවත් වෙන්න වෙන්න මේක අවදි වෙන්න වෙන්න ඒක බොද්ධංගයක් බවට බෝධියට ආසන්න කාරණාවක් බවට කොටස්කාරයක් බවට පත් වෙනවා සම්මාදම් වෙනවා මේ ධම්මවිචය කියන කෘත්‍යය අපි සීලු දෙනාගේම මනසේ එක විදිහට තියෙනවා ඒක ඇති කරන්න නෙවෙයි මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ඒක අවදි කරවන්නයි manussකම ලැබිච්ච කිසිම කෙනෙකුට ඒ ධම්මවිචය කියන ධර්මයක් විසිතුරු කොට දැක්වීම විදහා දැක්වීම පතුරු ගහලා බැලීම කොටස් කර දැකීම මීමන්සන නුවණ විචාර බුද්ධියේ කිසිම අඩුවක් නැහැ. නමුත් ඒ ඒ අනුව ක්‍රියාවත් කරේ නැත්නම් ඒක නඩත්තු කරේ නැත්නම් ඒක පුස්කන. ඒක පුස්කණ්ඩ ඒ ධම්මවිචය සම්බොජ්ජංගයට මට්ටමටපත් නොවි පුස්කන්න ගොඩක් හේතු කරුණු තියෙනවා. අපි එහෙම පුස්කන්න දෙන්න මේක අවුස්සණ්ඩයි මේ සීලයක පිළිහිටලා සමාන සිත් ඇති පිරිසක් එකට වාඩි වෙලා බණ ආමින් ධර්ම සාකච්ඡා කරමින් සීලයක පිළිහිටලා මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්යාට දායාද වශයෙන් ලැබිච්ච උප්පත්ති අයිතිවාසිකම තමයි මේ ධම්ම විචේ. අන්නේ ධම්ම විචේ අපි කොහොමද නැගිටව ගන්න. ඉතින් ඒක සඳහා ඊටාම සරලව ඊයේ පටන් ගත්ත ගමන කෙටි කරලා දක්වනවා නම් අපි භාවනා කරනකොට මේ පිළිබඳව දන්නේ නැත්නම් මේ පිළිබඳව ලෑස්තිලා ගියේ නැත්නම් භාවනා කරනකොට එන සෑම බාධාවක්ම පශ්චාත්තාප කරන හීනමානයක් ඇති කරන හිත වටන කාරණා බවටපත් වෙනවා. නමුත් ධම්මවිචේ පිළිබඳව දැනීමක් ලෑස්ති වී යෑමක් පෙරහූදානමක් තියෙනවනම් එයාට දැන ඒක පිටින් බාහිර කරුණු බාධක කරුණු එනකොට ඒකේ 100% සතුටක් නම් ඇති කරන්න බෑ. නමුත් කනගාටු වීම අඩු කරගන්න කාරණු රාශියක් තියෙනවා. පළවෙනි එක තමයි මේ Tamanට එන කරදර මෙතන ඉන්න ඔක්කොටම තියෙනවා. කාවූරුවක්වත් ඒ යතින් අමතර ලාභයක් ලබන කෙනෙක් නැහැ. භාවනා කරන්න පටන් ගන්න හැම කෙනාටම අපි විවිධ විදිහලට මේ කරුණු ඉදිරිපත් කරාට කිසිම කෙනෙකුට භාවනාව නිසිනින්ද කරගෙන යන්න මාරයිඩ දෙන්නේ නැහැ. හැම කෙනාටම සමාන බාධාවල් තියෙනවා. ඉතින් අර සමහර අය ඒක දැකලා ධම්මවිචේ ඇති කරගෙන මේ බාධා බාධා කරගන්න නැතුව යන් ගමන් කරන අය පේනවා බාධා නැතුව ඉන්නවා කියලා. බාධා නැතුව නෙමෙයි ඒගොල්ලෝ බාධාවල් වලට බැටෙන්නේ නැහැ. විනිවිද දකින්න. ඉතින් ඒක විනිවිද දැකපු නැති එක්කනට තියෙන ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති කරගෙන ඒ බාධා විනිවිද දකින්නම් එක අපි දැනගන්න ඕනේ මේ භාවනා කරනකොට එන බාධාවල් අතින් අපි සියල්ලම සමානයි. ඒ බව දන්නේ භාවනා කරන අය විතරයි. භාවනා නොකරන අය එහෙම හාංකාවිසයක් දන්නේ ඒ නිසා නිල්ලඹට ගිහිල්ලා භාවනා කරනකොට ඒ අපි ගිහි කාලේ එතන තමයි භාවනා කරේ. එතෙන්ට ගියාට පස්සේ ඉතින් භාවනා කරන්නට හැම කෙනාම සාකච්ඡා වෙදි කතා කරනවා අනේ බලන්නකෝ මේ භාවනා කරන්න ඉඳගත්තාම හරියට හිතවිලි එනවනේ. අනේ බලන්නකෝ මේ භාවනා කරන්න ගියාම හරියට බාහිර සද්ද කරදර කරනවනේ. අනේ බලන්නකෝ මේ භාවනා කරන්න ගියාම මේ කයේ කවදාකවත් නැති විදියට කරදර ලෙඩ වේදනා ඇති වෙනවනේ කියලා. ඉතින් එක එකන එක එක සින්දු කියනවා. එතකොට මේ භාවනා මධ්‍යස්ථාන මේපු ගොඩින් සමරත් මහත්තයා කියන්නේ මේක තමයි භාවනා හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය. භාවනා කරන්නේ නැත්නම් මේකවත් දන්නේ නැහැ. භාවනා කරේ නැත්නම් මේ භාවනා කරන්න ඉඳගත්තාම කරදරයි කියලා හිතන්නේ හිතන්නේ ඔක්කොම හිතන්නේ අනේ සිල්රිදී ඇඳගෙන අරන්නේ ගත වෙලා භාවනා කරන්න ගියාම චීස් කැල්ලක් හපාගෙන කන්නා වගේ සියල්ල හරියයි කියලා. නමුත් භාවනා කරන්න ගියේ කෙනා දන්නවා කවුරු බණ භාවනා කරන්න පටන් ගත්තත් කරදර වල අඩුවක් නැහැ. ඒක පොඩි උපමාවකට උපමාවකුත් නෙවෙයි ඒක සරුවචනහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ භාවනා කරන්න කෙනෙක් යනවා කියලා අපි මේ සම්මත භාෂාවෙන් කියන වචනය අබිනිෂ්ක්‍මණය කියලානේ කියන්නේ පාලියෙන් හැර යෑම කියලානේ අපි හැර යන්නේ මොනවද කාම වස්තුනේ අඳුරන කීන කට්ටිය වස්තු බූදල් හරකබාන රත්තරම් මිනිමුතු මැණික් ගෙවල් දොරවල් නෑදෑයෝ අපි කුඩා වූ හෝවා මහත් වූ ඥාතින් අතහැරලා යන්න ඕන. කුඩා වූ හෝවත් මහත් වූ භෝග අතහැරෙන්න ඕන. අතහැරලා දැන් භාවනාවට යනවා කියන්නේම ලොකු ජයග්‍රහණයක්. ජීවිතයකට කලාතුරකින් හම්බෙන දෙයක් නේ. ඒතකොට සරුවත් චනන්සේ සඳහන් කරනවා අපි මේ ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් මේ කාම වස්තු අතහැරියට අපි දන්නේ නැහැ කාමවස්තු අතහැරපු ගමන් කාම සංඥාව උද්දීපන වෙන බව. මේ කාම සංඥාව ආවට පස්සේ gedara dore ඉන්නවටත් වඩා සද්ද කරදර වැඩි වෙන්න පටන් ගන්නවා. හිතවිලි කරදර තියෙන බව තේරිලා වැඩි වෙන්න පටන් ගන්නවා. කයේ මෙච්චර වේදනාවක් තියෙන බවක් gedara ඉන්නකොට දැනෙන්නේ නැහැ. මොකද කාමයේ ඒ තරම් අපිව මත් කරවන සුළුයි. කාමයේ කියන්නේ අපි නිතරම ඇහැ පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, කය පිනවනවා. හිතට එන වල් බූත අදහස් එක්ක හීනමමව ඉන්නවා. ඒතර කයි වේදන දැනෙන්නේවත් නැහැ. දන්නෙත් නැහැ දවල් වෙනව රෑ වෙනව. ඒ වගේම මේ බාහිර සද්ද තියෙනවා කියලා දන්නෙත් නැහැ. මොකද තමනුත් උදේ ඉඳලා හැන්දැනකම් කච කච ගා කතා කර කර ඉන්නේ. අපේක්ෂා කරන්නේ නැහැ විවේකයක්. අපේක්ෂා කරන්නේවත් නැහැ මේ නිස්සද්ද භාවය. එතකොට දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි හිතවිලි ලෝකෙක මත් වෙලා ඉන්න බව අරමුණට හිත දාපු නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා අරමුණට හිත දාපු පළවෙනි පළවෙනි සැරේම කාමයේ ගෙවුනට පස්සේ කාම සංඥා කරදර කරන හැටි දැනෙනවා. මේක කවුරුවක්වත් හිතන්නේ ධම්ම විචේට දාලා ඔක්කොමලා කියන්නේ තිබුණට වැඩිය කරදර වැඩි වෙච්ච ගතියක් තමයි. නමුත් ඒ කරදර වැඩි වෙච්ච ගතියෙන් පෙන්වන්නේ කාමයේ අයින් කරනකොට එතෙන් කාම සංඥාව ආයෙත් අපි කාමයට ඇදලා දාන්නට නානා ප්‍රකාර ප්‍රයෝග කරනවා කබලෙන් ඉඳලා ලිපට වටන්න. මේ කබලේ ඉන්න එක ලේසි නමුත් හිතෙන්නේ කබලේ ඉන්නට වැඩි ලෙසි ලිපට වැටෙනේ කියලා. ආන්නේ බව තේරුම් ගන්න මනුස්සයාට ධම්ම විචේ තියෙනවා. බණ අහලා තියෙනවා ලෑස්ටි. ඒ කාම සංඥාව දුරු කරණ්ඩයි කාමයේ අයින් කරලා ඒ වෙනුවට ආපු හේවණල්ල තමයි කාම සංඥාව කියන්නේ. කාමයේ කියන්නේ තුවාලයක් නම් තුවාලේ තනපෙච්ච තැන තියෙන ලපේ ආඩේ කැලල තමයි කාම සංඥාව කියන්නේ. ඒ කාම සංඥාව මේ තරම්ම කන්දොස් කිරියාවක්. හිතවිලි බහුල තැනක්. වේදනා බහුල තැන. අන්න ඒක අයින්කරනද ਸਰවචනාසේ රූපයක් ගෙනත් දාන්න කියන එකයි මේ රූප කර්මත්තානේ කියන්නේ. කායනුපස්සනා කියන්නේ ඒකයි. ඒ নানা ප්‍රකාර කාම සංඥා වෙනුවට අත්විඳිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි අස්පනා අපිට දැකිය හැකි රූපයක් ගැනත් දාන්න කියන එකලා රූපේ හිත බඳින්න කියනවා හිත බඳින්න බඳින්න කාම සංඥා ප්‍රතිස්ථාපන වෙනවා ඒක බුරුමි ස්වාමීන් වහන්සේ උගන්වන්නේ කටපුංචි බෝතලයක් අරගන්න කියලා කියනවා ඕඩි කොලම් බෝතලයක් එහෙම නැත්නම් සෙන්ට් තියෙන බෝතලයක් අරගෙන මේක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න උත්සාහ කරාට මේ වාතයට කතා කරලා කිව්වොත් ඵලයන් කියලා යන්නේ ඒක ගිහිල්ලා පිහිල්ලක් අතට ඇල්ලුවාට ඒකට වතුර යන්නේ කට පුංචි. වතුර එකට ඒබුවට යන්නේ නමුත් අපිට අවශ්‍ය නම් කටපුංචි බෝතලයක තියෙන වාතය අයින් කරලා එතෙන්ට මේ ඒක ප්‍රතිස්ථාපනය කරන්න අපිට පාන්තිරයක් බසලා නැත්තම් නූල් කැලක් බසලා නූල දිගේ වතුර කඳුල කඳුල මෝදු වෙන්න අරින්න ඕනේ. ඇතුළට වතුර මොහොදු වෙන්න මොහොදු වෙන්න යන ප්‍රමාණයට සාපේක්ෂව වාතේ ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක තමයි අපිට තියෙන ක්‍රමය. එහෙම නැත්තම් කරන්න පුළුවන් බෝතලේ රත් කරලා වතුරේකට දාපුවාම රත් වෙච්ච වාතේ ප්‍රමාණයට හුලං ඇදලා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ පුංචි නූලක් දැස්සලා නූල දිගේ වතුර කඳුර කඳුර වැටෙන්න ඇරලා බොහොම සීරු මාරුවෙන් අර කටපුංචි පොතට වතුර දානවා වගේ අපි මේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්නවා කියන රූපේ මෙනෙහි කිරීම හරහා රූපේ ඇසුරු කිරීම හරහා මේ හිතවිලි වේදනා සද්ද ප්‍රතිස්ථාපනය කරගෙන කරගෙන යනවා. ඉඳගෙන ඉන්නකොට ඒ සාංශ ගණන් හදන ක්‍රමයට කියනවනම් තප්පරයකට එක සැරයක් මම දැන් මෙතන ඉන්නවා. එවනත මම මේ ආස්වාසිය බලනවා. එතන මම මේ පිම්බීම බලනවා කියලා තප්පරයට එක චිත්තක්ෂණයක් ගත්තොත් ඒ චිත්තක්ෂණයේ සද්ද වේදනා හිතවිලි කරදර නැහැ. ආයිගා තප්පරයකට පස්සේ තව එක මෙනෙහි කිරීමක් කරලා එක්කෝ ඉන්නවා එක්කෝ ආස්වාසය එක්කෝ පිම්බීම එහෙම නැත්නම් ප්‍රස්වාසය නැත්නම් හැකිලිම බලනවනම් ඒ චිත්තක්ෂණයේ ආයසරයක් වතුර කඳුලක් අතුර ගිහලා වාතයේ ප්‍රමාණය ප්‍රතිස්ථාපන වෙනවා. එතකොට විනාඩියක් භාවනා කරොත් චිත්තක්ෂණ 60ක් පිරිසිදු වෙනවා. විනාඩි 5ක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් පිරිසිදු වෙනවා. එනිසා භාවනා කරන එක නා දන්නවනම් මේ ඉන්නකොට සද්දත් ඇහෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා ඒක ඇත්ත. අතෝරක් නැතුව තිබුණ එකේ දැන් අඩු ගානේ තප්පරයකට සැරයක් මම ඉන්නවා කියන එක මෙනෙහි කරනවා. තප්පරයකට සැරයක් ආස්වාසය මෙනෙහි කරනවා. ප්‍රස්වාසය මෙනෙහි කරනවා කියලා මේ මෙනෙහි කරන වාරයක් පාසා Taman දන්න රූප කර්මස්ථානයේ හිත මූණට මූණ දාන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණයේ හිතවිලි වේදනා සද්ද නැති බව එයාට ඒ වෙලාවේ තේරෙන ගොඩක් කල් යනවා තේරෙන්නේ නමුත් මේ බුරුමහාමුදුරුවොත් කියන බුදුහාමුදුරුවොත් කියන ඒකයි මේ ධම්මවිචය සම්බොජ්ජංගේ ධම්මවිචය කියන එක තේරුම් ගන්න දෙන පළවෙනිම නිදර්ශන. ඒ නිසා උත්සාහ කරනවා නම් මේ ගොඩාක් කංකරච්ච ලස්සේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ පාස ඉන්න බව හෝ ආස්වාස් ප්‍රසවාසය හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් කරනකොට වම දකුණ කියලා හෝ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් එක බලනකොට ඒ චිත්තක්ෂණේ ඔය කියන හිත පිටියම් වේදනා හිතවිලි එන්න බෑ. මොකද එක හිතකට එක අරමුණ එකවරකට ගන්න පුළුවන්. නිසා දන්නා කියන රූපාරම්මණයකට හිත දානවා කියලා කියන්නේ ඔය නොදන්නා දහපතුරාවේ නන්නත්තර හිතවිලට එන්න ඉඩ නැහැ. ඒක නිසා අපේ ප්‍රයත්නයේ තියෙන බෝතලයක සාදාලා බෝතලේ පොළවේ ගහලා පලයන් පලයන් කියලා උලඟට යන්න කියන එක නෙවෙයි. වතුර කඳුර කඳුර දාගන්න එකයි තියෙන්නේ. මෙනෙහි කිරීම වැඩි කරන්නයි තියෙන්නේ. අරමුණත් ඇසුරු කිරීම වැඩි කරන්න වැඩි කරන්න වැඩි කරන්න අර වතුරට වැඩි ඝනත්වයේ අඩු වාසේ වාතේ ප්‍රතිස්ථාපනය වෙනවා. අන්න ඒ වගේ මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට අපිට හිතන්න බෑ ඇතුලේ හිස්තනක් තියේදී බෝතලේ හිස් වෙලා තියෙනවා නම් ඒකේ වාතේ නැතුව තියෙයි කියලා කද්දාකවත් හිතන්න බෑ. ඒ නිසා මෙනෙහි නොකරන හැම වෙලාවෙම කෙලෙස්. භාවනා නොකරන සතිය නොපීඨන හැම වෙලාවෙම කෙලෙස් අනිවාර්යයෙන්ම අපාගාමි කර්ම රැස් වෙනවා. රැස් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ කොච්චර කර්ම රැස් වෙන්න ඉඩ තිබුණත් වරින් වර මෙනෙහි කරන්න පුළුවන් ශක්තියක් අපිට තියෙන නිසා අපිට manussකමක් තියෙනවා කියලා කියන්නේ. එච්චර කර්ම රැස් කරන්න රැස් වෙන අනායාසයෙන් කර්ම රැස් වෙන මේ හිතේ මේ විඥාන ස්රෝතයේ වරින් වර මෙනෙහි කරමින් අපිට ඒක අතුරට ගිහිල්ලා කර්ම රැස් නොවෙන්නා වූ චිත්තක්ෂණ ඒවට කියනවා ක්ෂණ සම්පatti කියලා ක්ෂණ සම්පatti ඇති කරන්න පුළුවන් ශක්තිය තියෙන එකම සතා මනුස්සය විතරයි කිසිම තිරසනෙකුට කිසිම මිත්‍යා දෘෂ්ටිකුටත් බෑ කරන්න කරන්නෙත් නැහැ ඉතින් ඒක නිසා කවදා හරි මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඒක බණක් අහලා එහෙම නැත්නම් ක්‍රියාවත් කරලා මේ කොච්චර හිතවිලි ආවත් වරින් වර ඉන්න බව මෙනෙහි කරන්න පුළුවන් ආශාස් ප්‍රසවාසය මෙනෙහි කරන්න පුළුවන් පිපි මැකිනේ විශ්වාස කරනවා නැත්නම් ඇවිදින බව මෙනෙහි කරන්න පුළුවන් නැත්නම් වම දකුණ මෙනෙහි කරන්න පුළුවන් ආදී වශයෙන් නැත්නම් කනකොට යනකොට එනකොට ඒ ඒ දේවල් මෙනෙහි කිරීමේ ශක්තිය අයිතිවාසිකම හැකියාව කඩන්ඩ කෙලස් වලට බෑ එච්චරයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පළවෙනි දේ. ඒ නිසා චරිචුරු ගන්න එපා කෙලස් තියනවා කියලා. ඒක තිබුණේ මෙතේ කල් 100ක්ම කෙලස්නේ. දැන් වරින් වර වරින් වර ආස්වාස් ප්‍රස්වාසය දාන්න පුළුවන්. ඒ කොච්චර කෙලස් ආවත් නැවතත් අරමුණට ගන්න පුළුවන් ගතිය තියෙනවා. විනාඩි 10ක් ගියත් කමන්නේ. 15ක් ගියත් කමන්නේ. ආන්නේ විදිහට කෙලස් තිබුණට කෙලෙස් වලට මාව කෙලසන්න බෑ මෙනෙහි කරන තාක්කල් අරමුණේ ඉන තාක්කල් රූප කර්මස්ථානගේ හිත තියෙන තාක්කල් කියලා යෝගාවචරය තේරුම් අරගෙන මේ කෙලෙස්සාව කියලා පශ්චාත්තාප නොවීමේ <clears throat> ධම්මවිචේ තේරුම් ගත්තොත් යාට තේරෙයි දැන් මගේ හිත කෙලස් නෑ නැති බව දන්නවා දැන් හිතේ කෙලස් තියෙනවා කෙලස් තියෙන බව දන්නවා. ඉතින් බෞද්ධයාට අමාරුම දේ තමයි තේරුම් කළ දෙන්න හිතේ කෙලස් තියේදී කෙලස් තියෙන බව දැන ගැනීම පිනක් කියන එක. ඒක කාටවත් පිළිගන්න කැමති නැහැ. ඒක තමයි අපිට බුද්ධ ආගම් වෙච්ච නිසා වෙච්ච හෝනියම. අපිට හෙන ගහලා තියෙන ඔතන. මේක මෙහෙමයි කියන්නේ. අපිට සාමාන්‍ය මිනිස්සු හොඳ නරක දෙක දන්නවනේ. ඉතින් අපිට හොඳ ගන්න නරක අතාරින්න වෙනවනේ. ඉතින් අපි ඔක්කොම මේක දන්න මූල ධර්මයක්නේ. අපි යම් ප්‍රමාණයක් දැන් හොඳ වෙලා තියෙන්නේ. අපිට කළ හැකි බොහෝ නරක අතහැරලා. දැන් හිතන්න මේ හොඳ දන්න මිනිහට හෝ ගෑණිට වඩා හොඳ දෙයක් හම්බුනායි කියලා. ඉතින් ඒක ගන්න නම් මේ හොඳ අතාරින්න එපායි. අපිට වඩා හොඳ යන්න බැරි අපේ හොඳ ටිකේ තියෙන හෝනියම නිසා. හොඳ අල්ලන තාක්කල් වඩා හොඳට යන්න බෑ. ඒ නිසා අපේ හිතෙන් කොහොල්ල වගේ අල්ලලා තියෙනවා මගේ හිත පිට ගියායි කියලා දැන ගැනීම නැත්නම් මගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා දැන ගැනීම කෙලෙසයක් කියලා ඕක තමයි ආගම විසින් අපට දීලා තියෙන හෝනියම. මොසර්වචනාසේ විස්තර කරන්නේ කෙලෙස් කෙලෙස් වශයෙන් දැන ගැනීම නිකලෙස් නිකලෙස් වශයෙන් දැන ගැනීම දෙකම ධම්මවිචේ. කෙලෙස් කෙලෙස් වශයෙන් දැනගෙන පශ්චාත්තාප වෙනවා කියලා කියන තවත් නිවර්ණයක්. කෙලස් කෙලස් වශයෙන් දැනගෙන ඒකට සතිය පිටුනයි කියලා කියන්නේ එතන නීවරණ වඩන්නේ නැතුව කෙලස් මතත් සතිය පිටවන්න පුළුවන් කියන එක ඒත්තු ගන්න ගත්තොත් රංකිරි කට ගාගත්තොත් පුරුදු කරගත්තොත් එයා ධම්ම විචේ බීජේ පැල කරගත්තා පටන් අරගත්තා ඉතින් මේක තමයි මම මගේ ජීවිතයේ අවුරුදු 26 දී ඊටාම අකමැත්තෙන් අබෞද්ධෙක් එහෙම නැත්නම් බෞද්ධ නොවන කෙනෙක් පසුව බෞද්ධ වෙලා මට දීපු පාඩම කෙලස් පිළිබඳ හෝ නොදැනීම පවක් කෙලස් පිළිබඳ හෝ දැනීම පිනක් නොදැනීමයි ලෝකේ තියෙන ලොකුම පාපේ ඒ නිසා කෙලස් තුනක් කමන්න දන්නවනම් හොඳයි මේක මට මේ අවුරුදු දෙක තුනක් ගියා දිරව ගන්න ඉතින් ඒ නිසා මේ ඉන්න පිරිස දවස් දෙක තුනකින් දිරව ගත්තේ නැහැ කියලා මට කොහොමඩක්වත් තරහන්න අයිතියක් නැහැ. නමුත් ඒක ප්‍රශ්න තියෙන්නේ දවස් දෙක තුනක් නෙමෙයි අවුරුදු තුනක් කියලා හරි තේරුම් ගන්න පුළුවන්ද කියන එකයි. අපිට වඩා හොඳ දේ ගන්න බැරි අපි මෙතෙක් කල රැස් කරන ලද පිං වල තියෙන වැරද්ද. නැත්තම් අපි හොඳයි කියලා හිතාන ඉන්න එකයි. ඉතින් ඒක කඩාගෙන යන රැඩිකල් වාදී විප්ලවීය චින්තනයේ තමයි හිත පිට ගියා නම් පිට ගිය බව දැන ගැනීම සතියමයි. මෙන්න මේ විදියට හිතේ චකිතය සැකය නැත්නම් තමන්ගේ ආත්ම නිෂේධනය නැත්නම් තමන් පහත් කොට සලකන ගතිය නැති වුනොත් පමණක් ඒක කවද වෙයිද කියලා කියන්න බෑ නැති වුනොත් පමණක් හිත පිට ගිය කියලා පශ්චාත්තාප නොවි ලද අවස්ථාවක නැවත බූල කර්මත්තාන්ට පැමිණෙන්න පුළුවන් ඒක මෙනෙහි කරන්න පුළුවන් අර පැංගිරි ගතිය නැතුව, තීත්ත ගතිය නැතුව, පශ්චාත්තාපේ නැතුව තමන්ට තමන් සාප කරගන්න නැතුව. ඒක තමයි ඉස්සල්ලාම දැනෙන අසහනයේ දුරු වීමේ පළවෙනි ලකුණ. ආතතිය නැතිවීමේ පළවෙනි ලකුණ තමයි කෙලස් තියෙනවා. නමුත් ඊගාවෙන චිත්තක්ෂණේ පිවිතුරුකම මේ කෙලස් තිබුණ එකෙන් නාස්ති කරගන්න එපා. ඊගාවට එන්නේ අනිවාර්යයෙන් චිත්තක්ෂණේ පිරිසුදු චිත්තක්ෂණේ. ඒකට සාදර වෙන්න. මොකෙන්ද සාදර වෙන්නේ? මං කෙලස් තියෙනවා ඔබ දැනගත්තා. කෙලස් තියෙනවා කෙලස් තියෙනවා දැන ගැනීම නොදැනීමට වැඩිය පිනක්. ධම්ම විචය. අන්න මේ විදියට ගියාට පස්සේ මෙයාට ලැබෙන පළවෙනිම අත්දැකීම තමයි මූල කර්මස්ථානේ නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීමේ ටිකක් වැඩි වීමක් පේන්න පටන් ගන්නවා. ඇවිදිනකොට මේ රූපේන එක, තත් දහන එක, හිත පිට යන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දැන් ඇවිදින බවට වඩා අවදියක්, වඩා විවෘත වීමක්, වඩා විකසිත වීමක් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ඒක සාමාන්‍ය යෝගාවචරයක් සපේලා ඒක කියන්න තරම් වටිනාකමකට දන්නේ නමුත් අපි අද දවල් කරපු මේ ධර්ම සාකච්ඡාවේදී මම ඒකයි මතු කරන්න උත්සාහ කළේ එච්චරම මං සාර්ථකුුනේ නෑ මොකද කවුරක්වත් ඒකට ප්‍රතිඋත්තර දෙන්න ලෑස්තිුනේ නෑ මේ ඔක්කොම අල්ලපන ලස්සේ වෙනතට වඩා ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න බව දන්නවනේ මුන්න තරම් හිතේ කෙලස් තිබුණත් හිත පිට ගියත් ඇවිදින එකේ වැඩි වෙලාවක ඇවිදින බව දන්නවනේ ඉතින් ඒක හොඳ ලකුණක් සතිය පිහිටවලා තියෙනවා හිත හැකි සංඥාව ඇති වෙලා තියෙනවා හිත ඉදිරියට යන්න ලෑස්ති මෙන්න මේ විදිහට යනකොට මේ යෝගාවචරයට කවදා හරි තමා වශයෙන්ම ප්‍රත්‍යක්ෂයක් ආවොත් දැන් මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න බව පිළිබඳ දැනීම ටිකක් වැඩි වෙලා තියෙනවා. සක්මන් කරන වෙලාවේදී මම මේ ඇවිදිනවා ඉඳගෙන ඉන්නව නෙවෙයි ඇවිදිනවා හිටගෙන ඉන්නව නෙවෙයි නිදාගෙන ඉන්නව නෙවෙයි සක්මන් කරන බව දන්නවා කියන මේ සාමාන්‍ය දැනීම වැඩි වෙනවා නම් එයාට වැටහෙයි වෙනදාට වඩා මම වැසිකිළියේ ඉඳගෙන වැසිකිලි කරනකොට ඒකට අවදි වෙන්න තියෙන ඊට වැඩි කැසිකිළියේ ඉඳගෙන කැසිකිලි කරනකොට ඒකට අවදි වෙන්න තියෙන ඊට වැඩි එයා දන්නවා සියලු කටයුතු කරන්නේ මම දැන් කරන්න වැසිකිලි කරනවා කැසිකිලි කරනවා ඉතින් එතකොටත් ගඳ කිලියේදී මල පූජා කරලා ගන්න පින වගේ වසි කිලියේදී මල පහ කරනකොටත් පිනක් කරගන්න කොටක් තියෙනවා. එහෙම නැත්නම් අපිට දඹදිව යන්න වෙනවනේ පින් කරන්න. ගඳ කුටිවිය හරියට යන්න ඕනේ පින් කරන්න. දැන් වැසි කිලියට ගිහලා මල පහ කරනකොටත් අරහා සමාන කුසලතාවයක් එන්න පටන් ගත්තාම මේකේ ඉන්න සමහර උපාතකම්මලට heart attack එන්න ඉඩ තියෙනවා. අනේ අම්මේ එහෙම කොහොමද වැසි ගඳ කිලිය කරන මලයි වැසි කිලි කරන මලයි මල දෙකක් නේ. දෙකම මැරිලා. දෙකේම මැරිලා. පූජේමි බුද්ධං කුසුමේන පුප්පේන මේ තේන ලබාමි මොක්කං. පුප්පම් මිලායාති යතයි ධම්මේ කායේව තතයාති තතියව ඒතං. ඒ වගේ මේ මල පෙර වෙලා යන්නාසේ මගේ කයත් විනාශ වෙනවා. දැන් මේකක් කරනකොටත් පරවිච්ච ගන්න විට මල මැරිලා. ඉතින් මේ මල පිට වෙනා ගැන පිළිසුදුවත් අර බෝතලේ තියෙන අතුරිත හොලන්ඩ් එක පිට වෙලා වතුර ඇතුළට එන්න වගේ මේ මල මූත්‍රා කියලා කියන අසුචි ඒ අසුචි පිට වෙනවා කියන්නේ සුද්ධිය. මේ සුද්ධිය වැසිකිළිය දෙවෙනවයි කියලා කවුරුත් හිතන්නේ ඔක්කොමලා හිතන්නේ වැසිකිළියේ තියෙන කක්කා ගඳ අසුචි කියලා ඇත්ත. අසුචි පිට වෙනවා කියලා කියන්නේ සුද්ධ වීමක්. ඒ වගේ කවට හරි පුළුවන් නම් මිනිස්සන්නවනේ Taman ළඟ තියෙන ලොකු කෙලස් ටිකක් මේ දාලා යන්න මේක පූජා භූමියක් වඩටපත් වෙනවා. මේක සුද්ධ භූමියක් බවට පත් වෙන්නේ මේකට හඳුන් දාලා නෙවෙයි. රත්තරන් මිනිමුතුනේ තමන්ගේ කෙලස් ටික මෙතන දාලා ගියා නම් අඳුනගත්තා නම් ඒ කෙලස් වලට ඉන්න බෑ. එතකොට මේක තව තවත් පූජා භූමියක් බවට පත් වෙනවා. දැන් මේක වෙලා තියෙන්නේත් එහෙම තමයි. මේක මේ පිම්බිමක් බවට පත් වෙලා තියෙන හුඟ දෙනෙක්ගේ කෙලස් මේක හලලා තියෙනවා. හලන්න හලන්න ඒ මනුස්සය සුද්ධ වෙලා තියෙනවා. මේක කෙලසිලා නැහැ. පිරිසිදු වෙලා තියෙනවා. ආන්නේ විදියට Tamanට එන කෙලෙසේ කෙලෙසේ වශයෙන් සිත් හිතවිල්ල හිතවිල්ල වශයෙන් සද්ද සද්ද වශයෙන් වේදනා වේදනා වශයෙන් රූප පේනේවයි ඒ වශයෙන් <clears throat> දැනීම සතියක් මූල කර්මස්ථානේ නොඋනට මූල කර්මස්ථානේ පිට ගියා කියලා දැනගන්නේ සතියක් <clears throat> කියනකොට අමතර ලාභේ තමයි තමගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුරට වැඩි වෙලාවක් ලැබෙනවා මූල කර්මස්ථානේ දැක දැක ඉන්න වෙලාව වැඩි වෙනවා මූල කර්මස්ථානය මූණට මූණ දාලා වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙනකොට වෙන ධම්ම විචයක් පටන් ගන්නවා. ඒ මොකද්ද? ඒ මූල කර්මස්ථානයේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ නිතර දකින කෙනෙක්ගේ ගති ලක්ෂණ අවබෝධ කර ගන්නවා වගේ වරින් වර හම්බෙන් හම්බෙන කෙනෙක් නෙවෙයි නිතර දකින කෙනෙක්ගේ මුණ දිහා බලලා මේ ඊයේ දකපෙක්ක නාමයි කියලා අඳුරගන්න මූණ බලන්න වගේ වැඩි වැඩියෙන් ඉඳගෙන ඉන්නවා අසුරු කරනකොට වැඩි වැඩියෙන් ආස්වාද ප්‍රසවාසය අසුරු කරනකොට වැඩි වැඩියෙන් පිම්බීම ඇකිලිම අසුරු කරනකොට වැඩි වැඩියෙන් මේ වම මේ දකුණ කියලා අසුරු කරනකොට ඒ අරමුණේ තියෙන සුවිශේෂී ලක්ෂණ තියෙනෝනේ අපිට ඕනම කෙනෙක්ගේ මූණත් තව කෙනෙකුට සමාන නැහැ නිසා පුද්ගලෙක් තියා බලනකොට දෙතුන් සැරයක් ඒ මනුස්සයාගේ තියෙන ඒ මූණ එයාගේ අම්මගෙන් වෙනස් තාත්තගෙන් වෙනස් සහෝදර සහෝදරෙන්ගෙන් වෙනස් ඒ જાතියෙන් වෙනස් අන්නේ වගේ මූණේ තියෙන සුවිශේෂී ලක්ෂණය අරමුණේ හඳුනා ගන්න පුළුවන් වීම ධම්මවිචයේ අතුයිති විහිදී වැඩිවා ඒ නිසා යම් කිසි කෙනෙක් ඉස්සල්ලාම මේ අඳුර ගන්නත් ඉස්සල්ලා මේ අරමුණේ වැඩිපුර විස්තර බලන්න හදනවා කියලා කියන්නේ කවදාකවත් යන ගමනක් නෙවෙයි ඉස්සල්ලා අපි කරන්නේ අරමුණ ඇසුර වැඩි කරගන්න අරමුණත් එක්ක ගත කරන කාලේ වැඩි කරන්න ඕනේ. ඒ කාලේ වැඩ කරන්න තියෙන්නේ මෙනෙහි කිරීමෙන්. ඒකට කියනවා විතක්කය කියලා. විතක්කය කියලා කියන්නේ බොහෝ අරමුණු තියෙද්දි Tamanට ඕනේ Tamanට නික්ලේශී Tamanට ക്ഷേම භූමියක් වෙන අරමුණට නැවත නැවත හිත දාන්න. අරමුණට හිත නංවනවා කියලා මේකට කියන්නේ විතක්කේ කෘත්‍ය තමයි අරමුණ හිතන. එතකොට යාට ලැබෙන ලාභය තමයි නැවත නැවත අර නංවන අරමුණේ ਵਿਚාරය ඇති වෙන්න පටන් ගන්නවා. ਵਿਚාර බුද්ධිය එන්න පටන් ගන්නවා. මේ මේ අරමුණමයි මේක වෙන අරමුණක් නෙවෙයි. මම ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි. ඇවිදිනව නෙවෙයි. නිදාගෙන නෙවෙයි. මේ හිටගෙන ඉන්නකොට මට මෙහෙමයි වැටහෙන්නේ. හිටගත්තට පස්සේ ඉඳගෙන නෙවෙයි. මෙන්න හිටගත්තාම වැටේ නැහැ. ඇවිදිනකොට මෙහෙමයි කියලා මේ අරමුණේ වැඩි විස්තර දකින්නකොට ඇවිදිනකොට වම දකුණ වශයෙන් මාරු වීමක් තියෙනවා ඉඳගෙන ඉන්නකොට එක තැනම හුස්ම ටික වදිනවා ආශ්වාස ප්‍රශ්වාසිකේ ආ නොයි විදියට පොට පෑදෙන්න පටන් ගන්නවා අනිකුත් අරමුණු පිළිබඳව උනන්දුව අනිකුත් අරමුණු පිළිබඳව හිත කරදර ගැනීම කඩාගෙන විනිවිදගෙන Tamanට ඕනේ අරමුණ මෙනෙහි කිරීම වැඩි කරනවා නම් හරි අවබෝධයකින් අරමුණේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න මේ මූණ බලලා අඳුරගත්ත පුද්ගලයා යනකොට කොහොමද එනකොට කොහොමද hina වෙන කොහොමද අඬනකොට කොහොමද තරහ ගියාම කොහොමද කියලා අර මූණේ වෙස්මාරු තියෙනවනේ ගොඩාක් ඊට අමතරව ශරීරේ ගොඩාක් අංගපසංග තේරෙනවනේ අංග ප්‍රත්‍යංග වශයෙන් එතකොට වැඩ වඩා ඇසුරු කරන අරමුණේ විස්තර අස්තර විස්තර දැක ගන්නවා වැඩිවීම කියලා කියන්නේ නොදැකිය යුතු අරමුණු වල විස්තර නොබැලීම. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই ඉන්ද්‍රිය দমনයේදී කතා කරලා කියන්නේ චක්කුණා රූපන් දිස්සා නේව නිමිත්තක් ගායෝති න ව්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තස්ස සංවරය ආපජ්ජති. තමන් සක්මන් කරනකොට වම දකුණ බල බල යනවා කියලා හිතන්න. එතකොට රූපයක් දැක්කා. ඒ රූපේ කවදාවත් දැකපු නැති සමනලෙක් වෙන්න පුළුවන්, කුරුල්ලෙක් වෙන්න පුළුවන්, මලක් වෙන්න පුළුවන්. එතකොට ඒකේ අස්තර විස්තර හොයන්න ගියොත්, අලගිය මුලගිය හොයන්න ගියොත්, අංග ප්‍රත්‍යං හොයන්න ගියොත් කකුල බලන්න හම්බ වෙන්නේ සක්මන බලන්න වෙන්නේ ඒක නිසා Taman දන්නවනම් මේ කකුලේ හිත තියාගෙන යනවා නම් කෙලස් නැහැ. මේ ලැකපු ලස්සන සතා නිසා හෝ මල නිසා හෝ ඒක පිටිපස්සේ ගියොත් කෙලස් ඒක නිසා මම ඒකේ අංග ප්‍රත්‍යංග හොයන්නේ ව්‍යංජන අනු ව්‍යංජන හොයන්නේ අලගිය මුලගිය හොයන්නේ නැතුව මේ කකුලෙම හිත තියාගන්න උත්සාහ කරොත් උපදින්න ඉඩ තියෙන කෙලෙස් රාශියක් නොයිපදවීම පිණිස Taman හික්මීමක් ඇති කරගත්තා. ඒ සඳහා කරන්නේ මොකද්ද? දන්න අරමුණේ වැඩියෙන් හිත පැවැත්වීමෙන් නොදන්න අරමුණු વિશે ගිහිල්ලා ආසාව උපදින තියෙන අවස්ථාව කාමච්ඡන්දේ උපදින තියෙන අවස්ථාව ව්‍යංජනන් ව්‍යංජන බලන තියෙන අවස්ථාව කපා හරිනවා මේක බොහෝම සරල සමීකරණයක් වීජගණිතයේ තමන්ගේ මූල කර්මස්ථානයේ වැඩි විස්තර හොයන්න හොයන්න අස්තර විස්තර හොයන්න හොයන්න මේකට කියන්නේ විනිවිදින්න විනිවිදින්න අහල පහල තියෙන අරමුණු පිළිබඳව බලන්න වෙලාවක් නැහැ කතා කරන්න වෙලාවක් නැහැ විස්තර බලන්න වෙලාවක් නැහැ මේකටම වෙනවා මේකට කියනවා අරමුණ ඉතා උත්සන්නව ආශ්‍රය ආශ්‍රය කිරීම ආසන්නව ආශ්‍රය කිරීම සමීපව ආශ්‍රය කිරීමක් මේ විදිහට අරමුණ දැපෙන දමා ගතට පස්සේ ඒ අරමුණ ළඟ ළඟ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒකේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග විචක්ෂණ බුද්ධියට ලං කරමින් ඉදිරියට යනකොට යෝගාවචරයට එහෙණියක් ගැහුවත් ඇහෙන්නේ නැති වෙලාවක් එනවා භාවනාව ඉන්නේ හොඳටම අරමුණ කිට්ටුලා ඉන්නකොට මොකද උනේ කියලා දන්නේ කයේ තිබුණ වේදනාව ගැන කතා කරන්න වෙලාවකුත් නැහැ. ඒ තරමටම මේ දැන් අද අද මම හිතන අඩු ගන්න ප්‍රශ්න 8ක් අහලා තිබුණා. කොහොමද ස්වාමීන් වහන්සේ මේ හිතට එන හිතුවිලි නැත කරන්නේ? කොහොමද ස්වාමීන් වහන්සේ මේ කයට එන වේදනාව නැත කරන්නේ? ඉතින් ඒකට උත්තර දෙන්න බෑ. එකයි තියෙන්නේ පණව ගන්නලද ගිවිස ගන්නලද මූල කර්මස්ථානයේ ළඟ ළඟ ඇසුරු කරන්න. ඒකට කියන්නේ මූල කර්මස්ථානයේ හිත අතුල්ලන්න කියලා කියන්නේ. ළඟ ළඟ පිරිමදින්න කියලා කියනවා. පිරිමදිනකොට පිරිමදිනකොට අනිත් ඒවට එන්න ඉඩක් නැතුව යනවා. මේ ගතිය බුදුහාමුදුරන්ට විතරයි තිබුණේ දේවදත්තට තිබුණ නෑ කියලා එකක් නෑ. මේ ගතිය හැම කෙනාගේම හිතේ තියෙන ගතියක්. ඒ නිසා අපි ඉස්සල්ලා ඉඳගෙන ඉන්න බව අල්ලලා ඉඳගෙන ඉන්න භවයේ පෞද්ගලික ලක්ෂණ කොහොමද ඒ බව වැටහෙන්නේ හිටගෙන නෙවෙන්නේ කොහොමද කියලා වැටහෙන්නේ. මේක තව තවත් සමීපව බලනකොට ඒක ඇතුලේ ආස්වාද ප්‍රසවාස වෙනවා. පිම්බීම හැකිලිම වෙනවා. ආ ඒකත් අල්ලන ඒකේ පිම්බීමෙන් කොහොමද හැකිලිම වෙනස් වෙන්නේ? ආශ්වාසයෙන් කොහොමද ප්‍රශ්වාසය වෙනස් වෙන්නේ කියලා මේක පහුරු ගගා විසිතුරු කර කර පතුරු ගගහ විමසුන් නොනේ යොදවදා විහිමන්තන යොදෝදා බැලුවේ නැත්තම් හිත ඒකාන්තයෙන්ම පිට අරමුණට යනවා. එලා අහුවෙච්ච අරමුණේ මුදුන්පත් වෙච්ච අරමුණේ අස්තර විස්තර ව්‍යංජන අනුයන්ජන බැලුවේ නැත්තම් නන්නත්තර අරමුණ අස්තර විස්තර ව්‍යංජන අනුයන්ජන බලනවා. ඒක මගේ හිතේ තියෙන පාහර ගතියක් නෙමෙයි කොයි කෙනාගේත් හිතේ තියෙන පාහර ගතියක්. ඒකටයි බුදුරජාණන්සේ කියන්නේ මේ අරමුණ විමසුන්න ඕන යොදලා බලන එක විචාර බුද්ධිය යොදලා බලනවායි කියලා කියන්නේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි බලන්න. වමෙන් දකුණ තියෙනකොට වෙනස් වෙන හැටි බලන්න. පිම්බීමෙන් හැකිලීම වෙනස් වෙන හැටි බලන්න. අත නමන කොටයි අත දිගාරන කොටයි වෙනස මොකක්ද කියලා බලන්න. ශීතල දෙයක් අල්ලන කොටයි උණුසුම් දෙයක් අල්ලන කොටයි කොහොමද දැනෙන්නේ කියලා බලන්න. වැසිකිලි කරනකොට මුත්‍රා කරනකොට අතර වෙනස බලන්න. මෙන්න මේ විදියට දෙක අතර තියෙන වෙනස බලන ගතියට කියන්නේ පරිචින්්‍ය ඥානය කියලා. වෙන්කොට දැන ගැනීම. මට ආශ්වාස ප්‍රශ්වාස හොඳට දැනනවා කියවට මොනම අර්ථයක්වත් නැහැ ඒකේ. යාට කියන්න පුළුවන් වෙන්න ඕනේ ආශ්වාසය කරනකොට මට මේ ටික දැනනවා ප්‍රශ්වාසයේදී නෙවෙයි. ප්‍රශ්වාසය කරනකොට මේ ටික දැනනවා ආශ්වාසයේදී ඒක නැහැ. අන්න එහෙමනම් මේ කියන දෙමලේ තේරුමක් තියෙනවා. ධම්මවිචයක් තියෙනවා. ඉදිරි ගමනක් තියෙනවා. අන්න ඒ විදිහට මේ බාහිර ආරමුණු කොච්චර කරදර කරත් ලදලද වෙලාවේ Tamange මූල කර්මස්ථාන ඉදිරිපත් කරගැනීමේ හැකියාව ධම්මවිචේ බව තේරුම් අරගෙන ඒක අපිට හම්බෙච්ච උප්පත්ති ලාභයක් බව තේරුම් අරගෙන කනපින්දම් ගහන්න නැතුව නැවත නැවතත් මෙනෙහි කරමින් ගියොත් මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා එන්න පටන් ගත්තට පස්සේ ඒකේ විස්තර ඉතලා මූණ බලලා ඊට පස්සේ අංගපසංග බලලා ඒ පුද්ගලයා වෙන කෙනෙක් නෙවෙයි කියලා හඳුනා ගන්නා වගේ යන්න යන්න ඒ පුද්ගලයා හිතයි හිතෙනවා අනේ මේ හුස්මක අංගපසංග දිග බලලා බලලා ඇති වැඩේ මොකද්ද? ඕකෙන් සල්ලි හම්බ වෙනවද? ලාභයක් හම්බ වෙනවද? කීර්තිය ප්‍රසන්නතාවක් හම්බ වෙයිද? මොකටදයි මේ හත්ත පහකට වැඩක් නැති නිකන් හුස්ම දිහා හුලන් දිහා බල්ලා ඇති වැඩේ කියලා අපිට ඒ විනෝඩේ හිතෙනවා කේප වර්ගයේ හරකෙක් දිහා බල්ලා දිග පල්ල බලාගත්තා නම් කිරි ටිකක්වත් ගන්න තිබ්බා. එහෙම නැත්නම් හොඳ වර්ගයක bitter වී ටිකක් හොයන වපුරුවා නම් හාල් ටිකක්වත් ගන්න තිබ්බා කියලා අපි මේ හොයන්නේ ලාභ තත්කාර සම්මාන සිලෝක දෙන මේ කාමේ හෝ කාම සංඥාව මිස මේ කෙලෙස් කපන නික්ලේශී නිර්මල වූ ക്ഷේම භූමියක් වූ මූල කර්මස්ථානෙට ආදරේ නොකිරීම අනදර කිරීම කෙලෙස් වල හැටි. ඒ කියන්නේ කෙලෙස් ගැන කතා කර කර ඉන්නවා මූල කර්මස්ථාන ගැන වගක්වත් නැහැ. විස්තර කියන්නේ නැහැ. නොදක නෙවෙයි. බලල නැහැ. බැලුවොත් පේනවා කියන එක විපස්සනාවේ ප්‍රධානම සමීකරණය. බැලුවේ නැත්තම් පේන්නේ අපි මේ කෙලස් ආවා කියලා කලබල වෙලා කෙලස් කියන අලගිය මුලගිය හොයන්න ගත්තොත් කවදාකවත් කුසලයක් ගැට වදින්නේ නැහැ. ඒ නිසා වරින් වර හෝ හම්බ වෙන මේ මූල කර්මත්තානේ ඇසුරු කරලා ඒ කුසලියට පාවඩ දාලා කකුල් දෙක හොදලා පියුම් පිට වඩම්ම ගත්තොත් ගෙට කෙලස් වලට එන්න ඉඩක් නැහැ. ඉතින් ඒක භාවනා කරපෙන්නාට ටිකක් කල් යනකොට මේක තේරෙන්න පටන් ගන්නවා. දැන් අපි අද ඉන්නේ දවස් දෙවෙනි දවසේනේ. මගේ පුද්ගලික අත්දැකීම හැටියට තවත් 10 භාවනාවක් කරන කෙනෙකුට හතරවෙනි දවසේ පැන්නට පස්සෙත් ගෙදර ගියේ නැත්තම් එහෙනම් ඔන්න ටික ටික තේරෙන්න පටන් ගන්නවා. දැන් මේ දවස් හතරේ කට්ටිය බලන ඉන්නේ පළවෙනි දවසේම කුට්ටිය කඩාගෙන ගෙදර යන්නනේ. නැත්නම් මේ භාවනා කරපු ටිකට මට ප්‍රතිඵල හම්ුණා කියලා එහෙම ඔය සංතාරයක් එකතු වෙච්ච කෙලෙස් ඔය පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් කපන්න අමාරුයි. නමුත් අතාරින්න නැතුව දිගට කරගෙන කරගෙන ගියොත් දවස් අධ්‍යයක් යනකොට අරමුණ ඇසුරු කරන ගතිය වැඩි වෙනවා. අරමුණේ මේ වම දකුණ වෙනස, පිම්බීම හැකිලිම වෙනස, ආස්වාස ප්‍රසවාසයේ වෙනස, ඉඳගෙන ඉන්න එකේ හිටගෙන ඉන්න එකේ වෙනස වගේ පුංචි පුංචි කොටස් තේරෙන පටන් ගත්තා නම් ඒකට කියනවා විමසුන් නුවණ වැඩිවීම. විස්තර විභාග දැකීම වැඩිවීම. මෙන්න මේක කමඨාන් වார்த்தාවට නැත්නම් කමඨාන් සුද්ධ කරනට කියන්න ඕනේ වැද්දගත්ම දේ කියලා තේරෙන්න දවස් 10 භාවනාවක් 10ක්වත් කරන්න වෙයි. ඒක කවුරුවක්වත් දන්නේ මේ භාවනා කරලා බලන්න ඕනේ මේකයි කියන්න ඕනේ මේකයි. ඉතින් ඒක ඇත්තටම සාමාන්‍ය පුද්ගලික ජීවිතයක වැරද්දක්වත් රාජදඬුවමක්වත් අඩුපාඩුවක්වත් නෙමෙයි. ඒක තන්නේ කරම ගුරුවරයාගේ වැරද්ද. 100%ක්ම ගුරුවරයාගේ වැරද්ද. මොකද අපි මුළු කන්තරම හැදලා තියෙන කාමෙට. මේ මුළු සංසාරීරෙම තියෙන જાතිය බෝ කරන්න විතරයි. බොහෝ අරමුණු විශ්ේ නන්නත්තර වෙන්නයි මේක හදලා තියෙන්නේ. ඒකනේ අපේ දරුවෝ අපි උගන්වන්නේ. තල්ලි හම්බ කරන්නේ. සමාජ මට්ටම් කියන්නේ. විවිධ දේවල් වන බුදුහාමුදුරු කියන එක කොච්චර තිබ්බත් ඔබ මං කියන දේ අහනවා නම් ඉස්ලාම එකම අරමුණට නැවත නැවත හිත යොදනය කරපන් කරන්න බෑ මොකද අපේ සංසාරය හැදිලා තියෙන්නේ මේ විවිධාංගීකරණයට සැනකෙලියට භෝජන සංග්‍රහයට රසමසවුලු කණ්ඩායි. එකම අරමුණේ යනකොට අනිවාර්යයෙන්ම ඒ අදහස් අපිට බාධා කරනවා. නමුත් අපි බුදුන් අදහනවා නම් සතිය අදහනවා නම් කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඒ කාමය කැප නොකර කාම සංඥාව කැප නොකර රූප කර්මස්ථානයක් ඉදිරියට ගන්න බෑ. හිතෙන්නේවත් නැහැ. යම් වෙලාවක රූප කර්මස්ථානයේ වැඩිපුර ඇසුර එනකොට ඇඟට නොදැනීම කාමේ සහ කාම සංඥාව අයින් වෙලා. මේක කමඨහන් වார்த்தාවට දාන්න මේක උපේනට වැඩිය දසදහස් ගුණයකින් අමාරුයි. නමුත් කවදා හෝ භාවනා කරලා කරලා මේ වගේ සමීප භාවනාවක් යෙදිලා මේක දැකලා මේක වාර්තා කරන්න පුළුවන් තත්ත්වයට එනවනම් එයාගේ ධම්මවිචේ සම්බොජ්ජංගය සම්පජඤ්ඤ මට්ටම එහාට ඉරියව් මාරු වුණාට අරවණු මාරු වුණාට හිත නරක කරගන්නේ ලදලද වෙලාවේ මූල කර්මත්තාන්න ගන්නෝ ගන්න බැරි වෙලා ගන්න බැරි බව දන්නෝ ගත්ත වෙලාවේදී මූල කර්මස්ථානයේ පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් විස්තර විභාගයක් කරන ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් කුරුල්ලන් පිළිබඳ හදාාරණ කෙනෙක් සුවිශේෂී කුරුල්ලෙක් අල්ලගත්තොත් ඒ ගත්ත වෙලාවේදී ඒ කුරුල්ලගේ දිග පළල තටුවල පළල හොට් ඒ හැටි බර කටහඬ සියලුම තොරතුරු අල්ලලා මිසක කුරුල්ල අතාරින්නේ නැහැ. අතහැරිය පස්සේ ආය ගන්න බෑ. ඒ කුරුල්ල මරන්නෙත් නැහැ. ඒ නිසා අහුවෙන්නේ කලාතුරකින් සුවිශේෂී කුරුල්ලෙක් ඒ වෙලාවේදී ඒ කුරුල්ලගේ ගන්න තියෙන විස්තර තේරම ගන්න. එහෙම නැත්නම් පොලිසියට IRC කාර්යයක් හම්බුනොත් ඒ පොලිස් කාර්යයා උගේ ඇඟිලි සලකනු දත් ගාන කොණ්ඩේ පච්චකොටලා තියෙනවනම් හැම අංශයක්ම වார்த்தාවට දාලා එළියට දානවා ආය අහුවෙන්න එපා ෆයිල් එක මයි ළඟ තියෙනවා කිය. ඒ වගේ මේ කෙලස් ගොඩාක් අයින් කරන්න පුළුවන් නික්ලේශී අරමුණ ආවට පස්සේ ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන අලගිය මුලගේ විස්තර හොයන්නේ නැතුව අතහරිනවා නම් ඒ කියන්නේ යාට සංසාර බය නැහැ. එයාට මේ විමර්ශන නුවණ නැහැ. එයා හිතන්නේත් නැහැ මේ මූල කර්මස්ථානයේ වැඩිපුර ඇසුර කිරීමෙන් කෙලෙස් අයින් කරන්න පුළුවන් කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ ධර්මය ඒගොල්ලෝ හිතනවා දන් දීලා ෂේප් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ හිතනවා සිල් රැකලා ෂේප් වෙන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ හිතනවා සමත භාවනා කරලා ධ්‍යාන ලැබලා ෂේප් වෙන්න පුළුවන් කියලා. නමුත් සර්වචන්සේ පැහැදිලිවම සල්ලේක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඔය කොයි තරම් ධ්‍යාන ලැබුවත් ඒකෙදී ditthදම සුඛයක් නම් ලැබෙයි කෙලස් කැපීමක් නම් වෙන්නේ නැහැ ගොයියෝ කෙලස් කැපීමක් වෙන්නේ ඒක නිසා දන් දෙන්න ඕනේ ඊට පස්සේ සිල් රකින්නත් ඕනේ ඊට පස්සේ සමාධි භාවනා කරන්නත් ඕනේ භාවනා ඔක්කොම කරන්න මොකටද මේ අරමුණ මූණට මූණ දාලා අල්ලගන්න ඒක වැඩි වෙන ක්‍රමය දන්න ක්‍රමයට කරන්න වැඩි වෙලා භාවනා කරන්න වාඩි වෙලා වැඩි වෙලා සක්මන් කරන කර කර බලන්න ඉඳගෙන ඉන්න බවවත් තේරෙනවද වැඩිපුර සක්මන් කරන බව තේරෙන ඒක උනාට පස්සේ සක්මන් කිරීම ඇතුලේ තියෙන වම දකුණ අල්ල ගන්න ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන ආස්වාද ප්‍රසවාසය අල්ල ගන්න මෙන්න මේ විතර අල්ලගෙන මේක විස්තර හොයන්න හොයන්න හොයන්න මේකේ ලාභ සත්කාර සම්මාන සිලෝක නොලැබුණාට කෙලස් කැපීමක් වෙනවා ආනේ කෙලස් කැපීම මේ විචක්ෂණ බුද්ධිය ප්‍රමාණයටයි සිද්ධ වෙන්නේ විචාර චෛතසිකයේ හැටියටයි මේක සිද්ධ වෙන්නේ. විමසුන්න ඕන නැතිව කොච්චර භවනා කරාවත් මේ කට්ට ගෙවිච්ච ඩ්‍රිල් එකකින් විදින්න හදනවා වගේ කැපීමක් වෙන්නේ. කපාගෙන යන්නේ මේ සල්ලේක කියලා කියන්නේ කපාගෙන බහින්න ඕන. කපාගෙන බහිනකොට හොඳට තේරෙනවා වෙනසට වැඩි වෙලාවක් අරමුණ ඇසුරු කරනවා වෙනසට වැඩි වෙලාවක් අරමුණේ විස්තර දන්නවා එතකොට අරමු කෙලස් අරමුණු ගොඩක් අයින් වෙලා තියෙන බව දන්නවා මේ බව වැටහෙන්න Tamanටම ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙන්න භාවනා බොජ්ජංග මට්ටමට වැඩෙන්න ඕන. එතකම් මේක උනාට වැටහීමක් වෙන්නේ ඒක නිසා සරුවචනාංශයට හරි අනුකම්පාවකින් හරි ඉවසීමකින් උත්සාහ කරන යෝගාවචරයට කියන්න වෙනවා මේ වෙලාවේ නම් තේරෙන්නේ ඒක මමට මට තේරෙනවා ඔබ දැන් සද්ධාවෙන් ඕක කරගෙන කරන ඵලයක් කරන කරන යනකොට මේ ධම්ම විචය කියන මට්ටමට එන්නේ ඉස්සෙල්ලා මීමන්සා irdipaade මෙයාට එන්න පටන් ගන්නවා මේක හරිනම් මේක බුදුන් කියන දේ සත්‍යනම් අරමුණේ වැඩි වේලාවක් පවත්වා ගැනීම සඳහාම කුමන දේ කළ යුතුද කියලා විමසුන් නොනක් එන්න පටන් ගන්නවා අරමුණේ විස්තර වැඩිපුර රස විඳින්න ඒකට කියනවා ධර්ම ඕජාව කියලා අරමුණ හම්බුනාට පස්සේ තොරතුරු ටික ගණ්ඩ ධර්ම ඕජාව ගණ්ඩ මම මොන විදිහේ ලෑස්තියකින් භාවනාවට යන්න ඕනද කියලා යෝගාවචරය තුළ මීමන්තාව කියන විමසුන් නුවණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ විමසුන් නුවණ භෞතික විද්‍යාඥයෙක් මූලද්‍රව්‍යයක් අරගෙන ඒ මූලද්‍රව්‍ය පිළිබඳව සුවිශේෂී මේ විද්‍යා නිබන්ධනයක් ලියනවා වගේ ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි කොටිම්ම කියනවනම් මේ දැන් බලපු ආස්වාසේ ඊගාවට එන ආස්වාසෙන් වෙන් වෙන හැටි. ඊගාවට එන ආස්වාසෙන් වෙන් වෙන හැටි කියලා ආස්වාසෙන් ආස්වාසයට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දැන් රස්සං වාස සන්තෝ රස්සං වාස සාමීති පජානාති කියලා ආස්වාස් ප්‍රසාද දෙකේ වෙන වෙනස නෙවෙයි. ආස්වාසින් ආස්වාසයට යන වෙනස් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට යන වෙනස් පවා මේ විමසුන් නුවණ වැඩි වෙන්න වැඩි වෙන්න සමීපාශ්‍රේ වැඩි වෙන්න වැඩි වෙන්න පතුරු ගහලා බලන්න බලන්න විෂිතුරු කර බලන්න බලන්න විචාර බුද්ධිය වැඩි කරන්න වැඩි කරන්න පුදුමාකාර ගැඹුරකට යන පණ ගන්නවා. එතකොට මේ යෝගාවචරයාගේ මේ මීමන්තාව කියන මේ irdipaadය පොහොර දැම්මොත් දියුණු කළොත් එයාට මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන මට්ටමට මේ මීමන්තාව නගිනවා. ඒ මොකද එයාට ඒත් කෙලස් එනවා. ඒත් සද්ද ඇහෙනවා. ඒත් හිතවිලි එනවා. වේදනා එනවා. දැනගන්නවා මේ කොච්චර හිතවිලි කේස් මොනවා ආවත් මම නැවත නැවත අරමුණට දාන්න පුළුවන් ගතිය වළක්වන්න කාටවත් බෑනේ. මම ලදලදලා මේකේ දානවා. දාපු ගමන්ම මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ අරමුණ නිකම්ම කටින් නිකන් සූපු කළ විසි කරන්නේ නැතුව හොඳට හපලා ඒකේ ඕජාව අරගෙන ඒකේ ස්වභාවික ලක්ෂණ බලලා ඒකේ ආකාර තටහන් පුළුවන් තරම් දැනගන්න ඕනේ. ඒ මොකද අපේ ලොකු සාංශ පොතේ ලියලා තිනවා ගොඩගොවියෙක් ගොඩගොවිතැන් කරනකොට වැස්ස ආපු වෙලාවේ සීගන් සීගන් කියලා වහ වහ තමගේ කෙත හා ගන්න ඕන. කරගත්තේ නැත්නම් වැස්ස ඕන වෙලාවට එන්නේ නැහැ. ඒ නිසා ගොඩගොවියෙක් වහ වහ තමගේ කෘත්‍ය සම්පාදනය කරන වගේ අරමුණ හම්බ වෙච්ච ගමන් ලෙඩ කපුට වැලකන්නා වගේ පැත්තකටලා බකන් නිලාගෙන ඉන්නේ නැතුව ඒ අරමුණේ පුළුවන් තරම් තොරතුරු ටික මම ගන්න ඕනේ මේක මම කරන අනුග්‍රහයක් මේකට විපස්සනා අනුග්‍රහිතය කියලා කියනවා අන්නේ අනුග්‍රහිතය කරනකොට අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් අරමුණේ ඇසුර වැඩි වෙනවා අරමුණේ අලගිය මුලගිය විස්තර මට ලබ ගන්න පුළුවන් ඒක ගියාට පස්සේ අඬන්න එපා ආයෙ සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා ගියාට පස්සේ ආයෙ කාලයකට මුකුත් නැති වෙනවා. ආයෙස්සරයක් කොහොමද ප්‍රයත්න කරලා අරමුණ ඉදිරියට ආවනේ. දැක්කට පස්සේ අරමුණේ පුළුවන් තරම් විස්තර ලබන්න ඕනේ කියලා හිත දහසකුත් හිත කැඩෙන දේවල් තියේදී හරියන එකක් අල්ලගෙන ලක්ෂයක් හිත කැඩුනට අරමුණ ඉදිරියපත් වෙච්ච එක චිත්තක්ෂණයක් අල්ලගෙන අරමුණේ තව තොරතුරු ටිකක් අල්ලගන්න. තව තොරතුරු ටිකක් උකහා ගන්න. තව තොරතුරු ටිකක් අහුලා ගන්න එකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කිය. හිත වටන්න දෙන්නේ පුළුවන් තරම් ඒක ඉන්ද්‍රියක් වශයෙන් පාවිච්චි කරනවා. කොච්චර හිත වැටුණත් දවසට එක සැරයක් හරි මම සතිය පිහිටවනවා. පරියංකට එක සැරයක් හරි මම ඉඳගෙන ඉන්න බවට සතිය පිහිටනවා. ඒකල නිකන් ඉන්නේ ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි කියන්නේ මොනවද ලකුණු කියලා අල්ලනවා. එක සැරයක් හරි ආස්වාද ප්‍රසවාස අල්ලනවා. ඒකල බලනවා ආස්වාදෙන් ප්‍රසවාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මම දෙන සාමාන්‍ය සරල නිදර්ශනයක් තියෙනවා. ඒකට හිත් වදින නිදර්ශනයක්. ওই නිසන්වනේ සාමාන්‍යයෙන් 12 ඉඳලා එකමාර වෙනකන් දාන දෙන පිරිස උඩට එනවා. හුඟක් වෙලාවට මේ මේ වගේ වැඩමුළු තිබුණ නැත්නම් ඒ දවස්වල පටන් ගන්න ඉස්සලා මාව හම්බ වෙනවා පැය එකමාරකට. ඒගොල්ලන්ට වෙලා තියෙනවා. ඉතින් ආවට පස්සේ මගේ වැඩේ ඉතින් මේ වගේ කට්ටිය වාඩි කරවලා ඉතින් මේ ඇයි ආවේ මොකද ආනම්මනම් ටිකක් ඔය කතා කරලා නිකන් හුරතල් කරලා හිමීට මං මගේ පැත්තට කතාව ඇද ගන්නවා මගේ බිස්නස් එකට මේ කී දෙනෙක් භාවනා කරනවා එක එක්කත් භාවනා කරනවා ඉතින් ඒකට ඔටුව වගේ ඔළුව බිම ගහගෙන මෙහෙම මෙහෙම බලනවා කවුරක්වත් භාවනා කරනවා කියලා කියන කෙනෙක් ඉන්නවාද කියලා එක එක්කත් කියන්නේ ඉතින් එතකොට මං කියනවා දැන් ඉතින් මේ කට්ටිය මැරුණාට පස්සේ කෙලින්ම යම රජ්ජුරෝ ගාවට යන්නේ එකෙකුටවත් අත උසලා කියන්න බෑනේ භාවනා කරයි කියලා නිසා උඹලා ඔක්කොම යම යම පල්ලන්න බාර දෙනවා දැන් යම රජුරු අහනවලු නිස්සරණ වණයටත් ගිහිල්ලා ආවේ නැද්ද කියලා. ඉතින් දැන් ගිහිල්ලත් ඇවිල්ලා තෝපි භාවනා කර නැත්නම් අපි කනවට ණයයි. ඒ නිසා එක එක්කත් භාවනා කරපියව කියලා ඉතින් මම ටිකක් සැරෙන් කතා කරනවා. ඉතින් හොඳ නෑ. ඇත්ත දාන දුන්නාට පස්සේ බයින් එක හරිනෑ නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දාන දෙන්න ඉස්සෙල්ලා බැන්නොත් දානේ නොදෙන්න ඉඩ තියෙනවා. දාන දුන්නාට පස්සේ බැන්නට ප්‍රශ්න නැහැ. මොකද ලබන අවුරුද්දේ නෝර මතක නැහැ. ඉතින් ඕම් බයන වෙන බැන බැන යනකොට මම ඇහුවා එක එක්කත් නැද්ද මෙතන? භාවනා කරුවයි කියලා අත උස්සපන් කියනකොට යම රජුර උස්සන්න පුළුවන් එකෙක් කියලා. අනේ වයසක උපාසකම්මක් ගෙන පිටිපස්සේ ඉඳලා අත ඉස්සුවා. ඉතින් සියලු දෙනාට මේ ඇති කියලා බොහොම හොඳ සුවාසියක් ගියා. ඊට පස්සේ මම මේ උපාසකම්මට කිව්වා අනේ උපාසකම්ම උඹ විතරයි මේ මුළු කණ්ඩායම බේරගන්න ඉන්නේ එකම ගැලවුම්කාරී. උඹට පුළුවන් ධම්මේ කියන්න උඹ කරන භාවනාව මොකද්ද කියලා. උපාසකම් බොහෝම අහිංසකක අනේ ස්වාමීන් වහන්සේ ඔය කියන විදිය මහා ලොකු භාවනාවක් මම කරන්නේ නැහැ. නමුත් අපි ගමේ පන්සලේ ඉන්න හාමුදුරන්ට පිංචිද්ද වෙන්න ඒ හාමුදුරුවෝ මට කිව්වලු දවසකට මලක් කිබින තරම් හුස්මක් ගැන අවදියෙන් ඉන්න කියලා. අපි මලක් කිමිනවා වගේ දවසට එක එක හුස්මක් ගැන අවදි වෙන්නේ කියවලු ඒක තමයි ලෝකේ කරමු ලොකම පිංකම කියන්නේ. ඉතින් බලන්න එහෙම දෙයක් කියන්නේ ඒ ගමේ පන්සලේ හමුරන කොච්චර අනුකම්පාවක් කොච්චර ඥානයක් කොච්චර ගැමි ඌරුවක් තිබිලා තියෙනවද කියලා. කවුද වෙන විදියට කියන්නේ මේ එක දවසකට එක හුස්මක් සතියෙන් ගත්තොත් මෙතෙක් කරපු සියලුම පින්කම් වලට වැඩිය ඒක ලොකුයි කියලා. මේ අම්මට ඒක තේරිලා මේ වගේ සබාවක එහෙම කියනද අම්මගේ කොච්චර අගයන් ආඩම්බරයන් තියෙනවද කියලා බලන්න. කාට හරි කියන්න පුළුවන්ද මෙතන සභාවේ ඕ එතන හිටපු සභාවේ මට එක දවසකට මලක් කිමින තරම්වත් හුස්ම ගන්න වෙලාවක් නැහැ කියලා. මොන කැඹිරිල්ලක්ද අපේ මේ ජීවිතේ. මොන කැඹිරිල්ලක්ද මේ කරන්නේ? කාටද මේ හම්බ කරන්නේ? මරණ වෙලාවේ මොනද ඉතුරු වෙන්නේ? අපි කියන්න හදන්නේ අනේ මේ දවසකට මලක් කිමින තරම්වත් හුස්ම කරගන්න විදියක් නැහැ මොකද දුවට බබෙක් හම්බෙන්නේ. ඒ වෙනතම් බල්ලට ලෙඩ වෙලා. ඔන්න ප්‍රශ්න. ඉතින් මෙව්වට හොම්බ අරගෙන උලන්ඩ හිතනවා මට්ටම් වෙන්න ගලක. මේ මේ මිනිසුරි බෞද්ධයෝ කියන්නේ මේ මිනිස්සු අපිට කන්න දෙන්නේ. මේ මිනිස්සුනේ ඇවිල්ලා මේ පුටු භාවනා කොට රත් කරන්න පැය ගණන් ධම්මවිචේ කියන එක තියෙනවා නම් ඒ මනුස්සයව ලක්ෂ කෝටි වාරේ චිත්තක්ෂණ කතා කරන එක චිත්තක්ෂණයක් මලක් කිමින තරම් මම හුස්මක් ගත්ත මට නාස්පුඩු පුරවාගෙන හුස්මක් උඩට යනවා තේරුණා කිව්වනම් යම රජුරෝ නෙවෙයි ඔක්කොම බය. ආන් මේ විදිහට මේ ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමට ආවොත් එයා බලන්නේ ලක්ෂිකුත් එකක් වැරදිච්ච චිත්තක්ෂණ ගැන කතා කරන්න නෙවෙයි. මේ තරම් කාර්යබහුල ජීවිත ගත කරන අමුදරුවන් රකින්න දහසක් සුමේ කරන මටත් දවසට එක සැරයක් හුස්මක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියලා එච්චරයි කතා කරන්නේ. එයා ගොඩ ගන්නෙත් එයාමයි. එයාගේ තියෙන ඉන්ද්‍රිය ශක්තිය කියලා කියන ඔක්කොම යටපරත් කරගෙන මේ දන්න හරිටික ඉදිරිපත් කරන නිසා අනිකෝ සියලුම වැරදි අවචාවට ලක් වෙනවා මේක ඉස්මතු වෙනවා කොච්චර භවනා කරත් මේ වැරදිච්ච චිත්තක්ෂණ ගැන විතරක් කතා කරලා හරියන දේ කතා කරේ නැත්නම් කිරි කලෙයි ගොම කඳුලයි අර මුළු කිරි කලෙම ඉවරයි ගොම කඳුලක් වැඩිච්චා ඉතින් මේක තමයි කමඨාන් සුද්ධ කරනකොට තියෙන කණපින්දව වැරදිච්ච ගැන උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනවා ඉතින් ලක්ෂයක් ප්‍රශ්න අහන්න ඕනේ මේ කරන අතරතුර ආනපනේ පේන්නේ පේනවා ආනපන වෙඩි සද්ද ඇහෙනවානේ ආනපන වෙඩි හිතවිලි එනවා ආනපන වෙඩි රූපය ඉතින් කච කච කච කච කච කච කාලා මිසක් කවදාකවත් අර මූල කර්මස්ථානට හිත යොදව ගන්න හම්බෙන්නේ නැහැ කවදා හරි පරෝපදේශ රහිතව මම මේ කතා කරනකොට කතා කරන්න ඕනේ මගේ හිත පිහිටපු එකක් ගැන සාර්ථක වෙච්ච එකක් ගැන හැකි සංඥාවක් ගැන කියලා ඒකයි මගේ ජීවිතේ ඒකයි මගේ පිටකොන්ද ඒකයි මගේ ආධ්‍යාත්මය ඒකයි සාසනය ඒකමයි සතිය ඒකමයි මම කරපු ලොකුම පිංකම කියලා මේක කතා කරන්න යනකොට එයාට ප්‍රඥාවේ ඉන්ද්‍රිය ස්වරූපයෙන් උදව් කරනවා ඕන කෙනෙක් දැකපුවම හම්බ වෙච්චාම තාන්න මාන්න නිලතල නෙමෙයි කතා කරන්නේ මම මගේ මුළු ජීවිතේට නැත්තම් මගේ දවසකට නැත්තම් පැයකට එහෙම නැත්තම් හුස්ම වාරයකට මට මෙච්චරක් සතියෙන් ඉන්න පුළුවන්. මේක මම දකින්නේ අනිකුත් හැම දෙයකටම තරංගයක් කරලා දිනන්න පුළුවන් වුණාට මේක නිතරංග ජය. මේකට හතුරු පක්ෂයක් නැහැ. දිනන්න කෙනෙක් විරුද්ධ පක්ෂයක් නැහැ. කාට හරි Tamange මේකට කියන බුදුරජාණන්සේ කියන්නේ අපදානේන සම්පායති කියලා කියන චර්යාවෙන් සපේලා කියන්න පුළුවන් නම් මට පැයක් වාඩි වෙච්චාම එක චිත්තක්ෂණ නැත්නම් චිත්තක්ෂණ දෙයක් නැත්නම් හිතුවිලි ආනපන පහක් එනන්තම් තප්පර පහක් එනන්තම් විනාඩි පහක් මේ අරමුණේ ඉන්න පුළුවන් මෙන්න ඒක ඉන්න පුළුවන් කියලා හරියන්නේ ඒ ඉන්න බවට මන් දුටු අධ්‍යක්ත ප්‍රත්‍යක්ෂ මෙච්චරයි අද්දුටු සාක්ෂිය මෙච්චර හුස්ම ඇතුළට ගන්නකොට මේක සීතලට මට වැටෙනවා පිට කරනකොට උණුසුමට වැටෙනවා ඇතුළට ගන්නකොට මම වන්නාස්පුඩුවේ ඇතුල් පැත්තේ බිත්තිය වදිනවා පිට වෙනකොට නාසිකාග්‍රේ වදිනවා ඇතුළේ හුස්මට ගැසි ගැසි ගැසි ගැසි යනවා වගේ තේරෙනවා පිටේ හුස්ම එක සීරුවට යනවා ඇතුළේ හුස්ම වේගෙන් වැඩි වේගන වැඩි වේගන යනවා. පිටවෙන හුස්ම අඩු වේගන අඩු වේගන යනවා කියලා මේකේ ලක්ෂිකුත් එකක්. මේකේ සටහන් සහ ආකාර තියෙනවා. හැබැයි වත් තේරෙන්නේ ඒක කියන්න කටහුරු කරගත්ත මනසට විතරයි. අනේ මට හුස්ම ගන්නත් බෑ හිතවිලි එනවා සද්ද ඇහෙනවා වේදනාව එනවා අයියෝ කිය කිය ඉන්නේ කාට අපායමයි මොන්නම අහගෙන ඉන්න මිනිහගෙත් උද්දන්න මෙරිකලා ඇරියා වගේ හිත නිකන් කීරි ගැහිලා යනවා මේ මිනිස්සු මොනවද මේ කතා කරන්නේ කොච්චර මාරපාක්ෂිකද කොච්චර කෙලස්ද කතා කරන්නේ ඇයි මේ කලාතුරකින් හම්බෙන අර මැණික අහුලා ගන්න නැති ඇයි මේ පස් කන්දක් අහුලාගෙන මේ ඊළඟ හැරුවට තිබුණේ පස් විතරයිනේ කියලා කියන්නේ කවදද අපි මේ මැණික අහුලන්නේ ආනේ ඒක තීරුම් අරගෙන ඒකට උත්තර දෙන්න පුළුවන් වෙනකොට කියන එකට ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමේ කියලා. එයා වෙන දේවල් ගැන කතා කරන්නේ කොහොම හරි උපයසපය ගත්ත මේ දේ ගැන කොහොම ආඩම්බරෙන් කතා කරනවා. එහෙම කතා කරන්නේ පිස්සු පිහට්ටොත් එක්ක නෙවෙයි භාවනා කරන කෙනෙක් එක්ක. පිස්සු පිහට්ටේ කතා කරොත් මේ හුස්ම දිහා බලලා මොකක්ද උඹට හමුනේ අනේ ඵලයයි යන්නේ උඹට ඔළුව නරක් වෙලා ඵලයන් අංගොඩ කියයි. භාවනා කරනකොට හම්බුනත් ඇත්තටම භාවනා කරන කෙනා කියත හැකි මේ මිනිස්සයා හරිදී හරිදීට දාන්නෝ මැනික මැනික වශයෙන් දාන්නෝ මැණිකක් නැයක විල්ලුද උඩ තියන්න ඕනේ. මැණිකක් නැය කරඬුවක තියන්න ඕනේ. අසුචි විල්ලුද තියන්නේ කරඬුවක දාන්නෙත් නැහැ. එනිසා සිංහ තෙල් හම්බෙන්න රත්තරන් භාජනයක තියන්න ඕනේ කියලා එයා ඒකට ඒ ගරු කටයුත්ත කරනකොට එයාට ජීවිතේට තේමාවක් එන්න පටන් ගන්නවා. ආධ්‍යාත්මික පිටකොන්දක් එන්න පටන් ගන්නවා. අත්දැකීම් එකතු වෙන්න පටන් ගන්නවා. ඒ මට්ටමේදී අපි කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. මේක දිගට කරගෙන යනකොට يعني පුළු පුළුවන් වෙලාවේ මල් මාලයට මල මල අමුණන්න වගේ කීයක් හුස්ම බලන්න පුළුවන්. කී සැරයක් මට මේ ඉඳගෙන ඉන්න බව වැටහෙනවා. සක්මන් කරනකොට මම අඩු ගානේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. සක්මන් කරනකොට මට මේ මේ දැන් වම තියෙනවා දකුණ නෙවෙයි කියලා දන්නවා. ආන්නේ අවදි වෙන ගතිය, විකසිත වෙන ගතිය කොච්චර වැඩෙනවද කියලා දැනෙනකොට යම් ප්‍රමාණයකට මූල කර්මස්ථානයේ ඇසුර උච්ඡන්න භාවය ආසන්න භාවය වැඩෙන්න වැඩෙන්න යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මෙහෙම ධම්ම විචනතම් ප්‍රඥාව ඉන්ද්‍රියක් වශයෙන් වැඩෙනකොට චිත්තක්ෂණ කීයක් දවසකට අපි අසතියෙන් එහෙම නැත්නම් කෙලස් පැත්තට එහෙම නැත්නම් මනාපමනාප පහල කරගෙන ද්වේෂෙන් රාගෙන්ද මතු කරන්න කියලා ලාවට තේරෙන්න පටන් ගන්නවා. භාවනා පිළිබඳ සතිය පිළිබඳ අවදි වෙන්න ඉස්සර වෙලා දැනගන්න ඉස්සලා 100 100ක්ම ජීවිතේ කෙලස්. දැන් සතිය කියන එක අතනින් මෙතනින් තිත තිත තියාගෙන තියාන කියලා මේක යම් ප්‍රමාණයකට ආත්ම ශක්තිය ආට පස්සේ තේරෙනවා. අනේ සතියෙන් තොරව ඉන්න හැම වෙලාවකම බුක් කීපින් නැහැ. බිස්නස් එක ගිහිලා තියෙනවා පොත් ලැබීම් වෙලා නැහැ. සුද්ධ පාඩුවට ගිහිල්ලා තියෙන්නේ. දැන් පොත් බැීම තියන්න යනකොට පේනවා මේ මේ වයින් පාඩුයි මේ මේ දේවල් ලාභයි කියලා. ඒක තේරෙන්න පටන් ගන්නකොට සංවේගයක් පහළ වෙනවා. කවදද අපි එක පැයක් එක දිගට සතිය පවත්වන්නේ. කවදද අපි දවසට පැය 24ම සතියමත් වෙන්නේ. කවදද අපි මේ සතිය අඛණ්ඩව කරන්න කියලා මනෝවිකාරයක් එන්න පටන් ගන්නවා. පුළුවන් වෙයි කියලා හිතනවා. නමුත් ප්‍රඥාව බලයක් බවට වෙනකොට තියෙන එක කවදාකවත් කරන්න බෑ කවදාකවත් එක දිගට සතිය පැවැත්වීමක් කරන්න බෑ. කවදාකවත් මුළු පැය 24ම සතියින් ඉන්න බෑ. ඒ මොකද සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒක ඇතිව නැති යන සුළුයි. නිසා යම් දවසක මේ යෝගාවචරය තේරුම් ගත්තොත් මේ සතිය තියෙන වෙලාවේදී ඒ බව දැනගෙන ඒකෙන් විද්‍යාවක් ඇති කරනවා. සතිය නැති වෙලාවේ සතිය නැහැ කියලා දැනගෙන විද්‍යාවක් ඇති අන්න ඒ විද්‍යාවට එනකොට කියන්නේ සතිය නැති වෙලාවෙ නැති බව දැන ගැනීම ලොකුම ලොකු ජයග්‍රහණයක්. අන්න ඒක දැන ගැනීමට කියනවා අවිජ්ජායන කම්පතිති සති බලම් ප්‍රඥා බලම් කියලා. මට දැන් අවිද්‍යාවේ ඉන්නේ. මට ඕනේ අරමුණේ නෙවෙයි. හැබැයි ඒ බව මම දන්නවා. නමුත් හිත නරක කරගන්නේ නැහැ. කම්පා වෙලා නැහැ. ඒ නිසා යාට ඕන වෙලාවක හරි පාරට යන්න පුළුවන්. කම්ම වෙලා නැති නිසා. අන්නේ කම්පා නොවීමේ ශක්තියට තමයි අවිද්‍යාව සතිය නැති උනායි කියලා ධම්මවිචේ නැති උනායි කියලා හිත පිට ගියයි කියලා කම්පා නොවීමේ ශක්තිය තියාගෙන ඊගාචිත්තක්ෂණ මම මේක උපයන්න ඕනෑ කියන ඒ වැරට කියනවා ප්‍රඥා බලය කියලා. එතෙන් ගියාට පස්සේ යෝගාවචරයට ගොඩාක් චිත්ත පීඩායන අඩුයි. මොකද ධන වර්ධින වර්ධින බව දාන්නේ. හරියනවා හරියන බව දන්න. මෙන්න මේකට මම පුංචි නිදර්ශනයක් දීලා ධර්මදේශන સમાප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව දවස් දෙක තුනක් කොහොම භාවනා කරන්න යනකොට තේරෙයි. <coughs> තේරෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ හොඳට කය තියෙන බව දැනගෙන නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ගොරෝසුව තියෙන බව දැනගෙන ඒ ආස්වාද ප්‍රසවාසයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් සියුම් වේගන යන ගතියකට මේ කය තියෙනවා කියන මේ ගොරෝසු මම ඉන්නවා කියන එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක දිහා බලහනිනකොට තුනී වේගන යනවා. අන්නේ තුනී වේගන යනකොට මේ ගොරෝසු තියෙන දේ ගොරෝසු බව දැනගන්නත් දැන් ගොරෝසු බව ඇතිකොට ඇති බව දැනව ගන්නවා වගේම ගොරෝසුකම නැති බවත් දැනගැනීමේ ශක්තියක් ඔළුවට තියෙන බව තේරෙනවා. ගොරෝසුට කය තියෙන බව දැනගන්න වෙලාවදී ඒක බොහොම ආරම්භක ස්ථාන වශයෙන් අරගන්න. එහිම ගත කරනකොට මේ ගොරෝසු බව ඇති බව විතරක් නෙවෙයි මොළයට වැටහෙන්නේ. ඒක නැති බවත් අවබෝධ කිරීමේ ශක්තිය. හිතට තියෙන එකට කියනවා යටි හිත කියලා. ඒක තමයි බටහිර මානසික විද්‍යාවේ සබ්කොන්ෂස් කියලා කියන්නේ. අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ මේ අරමුණ නැති බව දැනගැනීමේ ශක්තියක් තියෙනවායි කියලා. නමුත් මේ ගොරෝසු බව නැති වෙනවයි කියන්නේ සියුම් බවට යනවයි කියලා කියන්නේ ගොරෝසු භවයේ ඇති බව විතරක් නෙවෙයි ඒක නැති වෙන බවක් දැනගැනීමේ පරිණාමයක් විපරිණාමයක් රූපාන්තරණයක් අවබෝධ වෙමින් තමයි අපේ ජීවිතය ගත කරන්නේ. ඉන්සා යම් දවසක යෝගාවචරයේ ගොරෝසු වෙලාවේදී ආස්වාස ප්‍රසස්ය අල්ලගෙන ඒක දිගට බල බල අයින්දද ඒක ඔසියුම් වුණා මදහත් වුණා මදහත් වෙනකොට ඒක සතිය කැඩීමක් නෙමෙයි සතිය වැඩිවීමක් කියලා තේරුම් ගත්තොත් අවධානයේ අඩුවීමක් නෙවෙයි අවධානයේ වැඩිවීමක් කියලා තේරුම් ගත්තොත් ඒකට කියනවා ධම්මවිචය කියලා. අපි මෙතෙක් කල් හිතුවේ මේ ලස්සන පිටු ආනාපාන දැන් පේන්නේ සතිය කැඩලයි කියලා හිතනවා. සමාධිය කැඩලයි කියලා හිතනවා. අරමුණේ මොකක් හරි දෝෂයක් කියලා හිතනවා. මේ මං ආනාපානේ මට හරියන්නේ නැහැ මම වෙන කර්මස්ථානයක් දෙන්න බැරිද කියලා අහනවා. මේ ගුරුවරත් එක්ක භාවනා කරන්න බෑ මට වෙන ගුරුවරෙක් හොයලා දෙන්න බැරිද කියලා අහනවා. මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ වෙන භාවනා මධ්‍යස්ථාන කොහෙල දෙන්න බැරිද කියලා හිතනවා. මොකද ධම්මවිචේ නෙවෙයි බලන්නේ අරමුණ වෙනස් වීමක් ගැන අපේක්ෂාවෙන් නෙවෙයි බලන්නේ සතිය පවා සියුම් වීමක් ගැන අපේක්ෂාවෙන් නෙවෙයි බලන්නේ ඒ තාක්කල් යෝගාවචරය හැම භාවනා දියුණුවක්ම පෙරදිල්ලක් පෙරදිල්ලක් කියලා කල්පනා කරනවා. මේ ළඟදී ඔය ඇවිදිනකොට කීප පොලක මේ වාක්‍ය ලියවෙන්න පටන් අරගත් අවස්ථාවල් හම්බුණා අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ කය ගැන බලාගෙන ඉන්නකොට අරමුණේ කයේ වැඩි වෙලා ඉන්නකොට එnde end end end මේ කය සැහැල්ලු වෙලා නොදෙනී යන බවක් දැනුණයි කිය. අපේ ව්‍යාකරණේ තියෙනවද නොදෙනී ගිය බවක් දැනුණයි කියන කතාවක් අපිට දන්නේ නැහැ. ව්‍යාකරණ අනුකූල නැහැ. නමුත් භාවනාවේ තියෙන. ඒකයි කියන්නේ මේක රැඩිකල් වැඩක් මේක විප්ලවීය වැඩක් නොදන්න බව දන්න කතියක් එන්න පටන් මෙන්න මේක අපේ හිතේ තියෙනවා මෙතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. මෙතනයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. අරමුණක් පෙන්නලා බුදුරජාණන්සේ නොපෙන්නන තැනට යනකම්ම ගෙනියනවා. ගෙනිලා කියනවා දැන් අරමුණේ නිමිත්ත වෙනුවට අනිමිත්ත පේන. ආරම්මන ගතිය වෙනකොට අනාරම්මන ගතිය පේනවා. අරමුණ ඉද්දන ගතිය, කුප්පන ගතිය, දැනෙන ගතිය, විඳින ගතිය, හඳුනර ගන්න ගතිය එන්න එන්න එන්න එන්න දිය වෙලා යන්න පටන් ගන්නවා. මෙන්න මේක තේරෙනකොට තමයි කියන්නේ මේ ධම්මවිචේ බොජ්ජංග මට්ටමට දියුණු වෙලයි කියලා. එතකොට සති ප්‍රඥා බලය නෙවෙයි තියෙන්නේ. ප්‍රඥා බලයේ ධම්මවිචේ බොජ්ජංගය බාටපත් වෙලා තියෙන මේ බලාහන ඉඳද්දිම මේ අරමුණ ක්‍රමයෙන් ගෙවෙමින් තියෙනවා. හරියට ඉර පායනකොට හඳ එළිය අඩු වෙනවා වගේ. හරියට ඉර පායනකොට ඉර බහිනකොට තරු එළි වැඩි වෙනවා. ඉර පායනකොට තරු එළි අඩු වෙනවා. ආන් මේ වගේ මේ බලබලා හිටපු අරමුණේ යම් යම් විපරිණාම සිද්ධ වෙනවා. ඉස්සර මං හිතුවේ ඒක සතිය කැඩිල්ලක් නොදකින් නොපතන් මේක වැරදිල්ලක් පෙරදිල්ලක් කියලා. ධම්මවිචයට එනකොට මේ වෙනස්කම් මේ දැක්කේ අර මුල් මුල් කරපු වැරදි නිසායි. මුල් මුල් කරපු දේවල් විහි කරන්නේ නැතුව ආදර්ශයට ගත්ත නිසායි කියලා මෙන්න මේ මට්ටමට ගිහිල්ලා දැම්මයි ළඟ තියෙන පුංචි සතියක් නෙවෙයි පුංචි ධම්මවිචයක් නෙවෙයි මේ බලපු අරමුණම නොදැනි සියුම් වෙමින් ක්ෂය වෙමින් යන ගතියක් මේක භාවනා වචනෙන් කියන්නේ ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් බවට පත් වෙනකොට විපරිණාමය බලනින්න ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් බවට පත් වෙනකොට සම්පූර්ණ විපරිණාමයේ ප්‍රශ්න කරන්නේ නැතුව බලائیں. විඳින්න පුළුවන් දෙයක් විඳින්න බැරි තත්ත්වයට පත් වෙනකොට ප්‍රශ්න කරන්නේ නැතුව බලන්න. හඳුනා ගන්න පුළුවන් දෙයක් හඳුනා ගන්න බැරි තත්ත්වයට පත් වෙනකොට ප්‍රශ්න කර බලන ඉන්න මනුස්සයට මරණයේ ජීවිතයේ තිබිලා මරණයට මාරු වෙනකොට ඒ හරහා බලන්න පුළුවන්. මේ පණ තියෙන මම දැන් ක්‍රමයෙන් පණ යනවා. පණ ගියාට පස්සේ යම් කෙනෙකුට දැනගන්න පුළුවන් නම් මේ කලින්ගරංව මේ දිරත්‍ය දරකඩක් වගේ දැන් මගේ කල අතෑරුණයි කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ අමරණීයයි කියන්නේ. මරණේ සිද්ධ වෙනවා ඒක හොඳට පේනවා. මොකද ආනාපානේ දැකලා තියෙනවා හැම ගෙවෙන හැටි. මේ පණ භාවනා කරද්දි කය නැති වෙන හැටි දැකලා තියෙනවා. වේදනාවක් නැති වෙන හැටි දැකලා තියෙනවා. අන්න එහෙම කෙනාට තේරෙන පටන් අර ගන්නවා මරණ චිත්තක්ෂණයේදී. ලෙඩක් වෙද්දිත් වයසට යද්දිත් ඔක ඉෂාත බැඳගෙන අඬන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේක දැනගැනීමේ ශක්තියක් අපි ළඟ තියෙනවා අන්න ඒකට අවදි වෙන එකනට කියනවා බොජ්ජංග මට්ටමට යන කම්ම ධම්මවිචේ වැඩෙනවයි කියලා ඒ කෙනාට තේරෙන දේ තමයි ඒක දිහා බලාගෙනකොට පහසු වීරණයක් හම් වෙනවා දාඩිය දාන්න දඟලන්න කරප්පන්ගේ නැහැ හොඳ විවේකයෙන් බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුහුණ දීපු ඉස්සරහින් තියාගත්ත ඒ මූල කර්මස්ථානේ මොන පෙරලියාවත් ඒ දිග්ගටම මල් මාලයකට මල් ලමුනන්න වගේ ඔක්කොම හරහා සතිය ගෙනියන්න පුළුවන් නම් විමසුන් නොවන ගෙනියන්න පුළුවන් නම් විචක්ෂණ බුද්ධිය ගෙනියන්න පුළුවන් නම් ඒකලියල ඒ බව වාර්තා කරන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ තියෙන වටිනාම අත්දැකීම. එහෙම නැත්නම් Tamange සොයා ගැනීම අසහනෙ දුරු වීම ආතති දුරු වීම කියලා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් කියන්න පුළුවන් යාට මේ ධම්ම විචේ බොජ්ජංග මට්ටමට වැටලා තියෙනවා කියලා. ඒ නිසා මෙතන ඉන්නේ එක්කෙනෙක්ගේවත් ඒ මට්ටමට වැඩිලා නැත්තේ නෑ. එකෙක්වත් දන්නේ නැහැ. ඔක්කොමලා හිතලා තියෙන්නේ සද්දයක් ඇහෙනකොටම සතිය කැඩුනා. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද සද්ද නැති කරන්නේ? හිතවිල්ලක් එනකොටම කියනවා සද්ද සතිය කරනවා අනේ සෝන්ති හිතවිල් නැති කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙන් වෙලා තියෙන මේ Taman ළඟ තියෙන ಗುಣ ටික මතු කර ගන්න දන්නේ නැහැ. ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. උදව් ආධාර කරන්න දන්නේ නැහැ. ඉතින් ඒක නට අමාරුයි මේ හැකි සංඥාවක් ගන්න. ඒ නිසා මේ තියෙන ගුණයට අත් උදව් දීලා අනුග්‍රහ කරන්න නම් අපි ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න ඕනේ. සාකච්ඡා කරන්න ඉගෙන ගන්න ඕන. මේක කරපු පුද්ගලයා ඇසුරු කරන්න ඕන. එහෙම කරන්නේ නැති පිස්සුන්ගෙන් අයින් වෙන්න ඕන. ආන්නේ ටික කරගෙන යනකොට තමයි ළඟ තියෙන මේ ගුණය එහෙම නැත්නම් මේ විමසුන් නුවණ පිපිලා එන්න පටන් අරගත්තට පස්සේ ඒ කිනාට තේරුම් කර ගන්නවා කවදාකවත් මේක බුදු කෙනෙක් පහල වෙලා නැතුව නම් අපිට කරන්න බෑ. බුදු කෙනෙක් පහල වෙලා තිබුණා තමයි. ඒක නිසා ඒ තමන් ළඟ තියෙන මේ ಗುಣ ඉස්මතු වෙන තාලෙට හැකි සංඥාව එන තාලෙට ඒ සතියෙන් පටන් ගත්ත ගමන ඉදිරියට කරගෙන යන්න අපි නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕනේ බණ අහන්න ඕනේ කමටහන් සුද්ධ කරන්න ඕනේ අත් නෑර දිකට වැඩ කරන්න කරගෙන කරගෙන යනකොට එnde end end end මේ ගුණය මතුවෙනවා කියන එක 100%ක්ම බුදුජානක අපිට සාතික් කරනවා ඒ නිසා ඒ ගුණේ පහළ වෙලා නැති වුණත් තාම මේ පිළිබඳව සුවඳ මාත්‍රාවක් ඇති නොවුණත් මේ කරන භාවනාව වටිනවා මොකද මේක විතර අපිට තියෙන එකම ක්‍රමය. ඒ නිසා සියලු දෙනාටම ඒ ධෛර්යය කඩා ගන්න නැතුව ඉදිරියට යන්න ධර්ම විචයක් පහළ වෙන්න විමසුන් නුවණක් පහළ වෙන්න විසුතුරු නුවණක් පහළ වෙන්න විස්තර කතාවක් තේරුම් ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි දැන් බෑ. අපි හෙට වෙලාවකම ලීලා තියාගමු. ලියලා තියාගමු. ඒක වටිනවා. ඒ වෙලාවෙම අහන්න හම්බෙලා තියෙනවා මොකද මට ගමනක් යන්න තියෙනවා දැන්. ඒක නිසා මේ වෙලාවෙම කොලකල්ලක් කරන් ලියා ගන්න මේ ප්‍රශ්න ඇහුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් අපි වෙලාව ගන්නවා ටිකක් මේ එත්තාවතා ආදි ගාථා සජ්ජහනා කරලා මේ උපයසපය ගන්නලද පින සිල් ලෝක සත්ත්ව වාසීන් සමග හදා බෙදා ගන්න. මුදිතාවෙන් එහෙම නැත්නම් අනුමෝදනා ශීර්ෂේ. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු